සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි මේ පින්වත් පිරිස අද දවසේදීද මෙතෙන්ට ඒක රාශිය උනේ එකතු උනේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරේ අනුකම්පාවෙන් දේශනා කළේ සත්‍යර්මය පොඩ්ඩක් අහලා සාකච්ඡා කළා. ඒ අවබෝධය ජීවිතයට එකතු කරගෙන ඒ තුලින් ඇති වෙන ධර්ම ඥානමේ සසර දුක ගෙවා ගන්න ඕනේ කියන කරන අදහස. නිසා මෙතන ඉඳලා අපි මේ පෙන්වන කරුණු සාකච්ඡා කරන ගන්නන කරුණු කොහොම හොඳින් මතක තියාගන්න සිතේ ධර්මය කරන්නට කරගන්නට ඊට පස්සේ ඒ ධර්මය නුවණින් මෙනෙහි කරලා බලන්න. ඒ සඳහා අපි මේ ධර්ම දේශනා සාකච්ඡා වැඩසටහන ආරම්භ කරමු. විශේෂයෙන් අද දවසේදීත් මම දේශනාවක් හැටියට මේක පවත්වන්න නැතුව සාමාන්‍ය සාකච්ඡා ස්වරූපයෙන් කරගෙන යන්න බලාපොරොත්තු වුණා. මොකද අපි මුලින් මතක් කළා ලෝකේ යතහ භූත ස්වභාවය යම් දවසක ඇති කරගත්තොත් තමයි අපිට මේ සසර ගමනට හේතු වෙන ජරා මරණ දුකට හේතු වෙන මේ කෙලෙස් ටික නැති කරන්න ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව මේ රූපී යථාභූත ස්වභාවය ඇත්ත ඇහිතිය පවතින ධර්මතාවය අවබෝධ කරගන්නවා තේරුම් කරගන්නවා කියනකොට තමන්ගේ ජීවිතයෙන් පරිබාහිර දෙයක් නෙමෙයි තමන්ගේ ජීවිතය කියන තැන ජීවිතය වටාවට තියෙන ධර්මයන් ගේ ඇත්ත දකින්නමයි තියෙන්නේ. ඉගෙන මතක් කළා කිතියෙන් කිව්වම පංච උපාදානස්කන්ධය පිළිසින දකින්නයි තියෙන්නේ කියන එකත් මතක් කළා. ඒක තව ටිකක් තහවුරු වෙන්නට ඊයෙම පෙරේද දවසේදී මම මහා සලායතනික සූත්‍රය දේශනා කළා. ඒකෙදී පැහැදිලිවම අපිට හම්බුණා ඇහැ කන දිවනාසය ශරීරය ආදී ධර්මයන්ගේ යථාභූත ස්වභාවය නොදන්නවා නම් නොදකිනවා නම් අපි මේ ධර්මයන්ගේ ඇලිලා බැඳිලා මේ තණ්හාව ඇති වෙලා දුක් විඳින ජීවිතයක් ඇති වෙනවා. ඒ ධර්මයන්ගේ ඇත්ත ඇති හැටි දන්නවා නම් දකිනවා නම් අපිහි වැදෙන්නේ බැඳෙන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයගේ රැස්වීමක් තණ්හාවගේ වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒකම මෙලොව සැප පිණිසත් සංසාර ගමන අවසන් කරන්නට හේතු වෙනවා කියලා අපිට කතා කරලා සාකච්ඡා කරලා ඉගෙන ගත්තා. ඒ අනුව අපි අද ටිකක් බලමු. ඒ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි ඥානම් පස්ස යතහ භූතං කියලා පෙන්වපු ආකාරයට යථාභූත ස්වභාවය දැනගන්න දැකගන්න කියලා පෙන්වනවා ඒක දැනගන්න දැකගන්නේ කොහොමද කියලා. එතනදී මම ගොඩක් මතක් කළා විශේෂයෙන්ම මේ කාම භූමියේ න සත්‍යයන්ට බෙහෙවින් ආත්ම දෘෂ්ටිය පවතින රූපය තුල කබලික ආහාරයෙන් ඇදුණු රූපය තුල එතකොට රූපය කියන ධර්මතාවයේ යථාභූත ස්වභාවය හරියට පිළිසඳ දැනගත්තොත් අනාගාර බලයටපත් වෙන්න පුළුවන් බව මතක් කළා. මතක් කළා අපි ඒ රූපිය එක කොටසක් කතා කළා නේද? ඒ කියන්නේ ඇහැ ගැන අපි කතා කළා. අපි අනිත් ඖදාරික රූප ගැන ටිකක් කතා කරමු. මේ රූපය ගැනද කතා කරමු නම් අපිට බොහෝ කොටස් තියෙනවා. මේ විශාල ප්‍රදේශයක් දැන් මේ රූපයේ ස්වභාවය නැත්නම් රූපයේ ලක්ෂණ ටික කතා කරලා ඊට පස්සේ තව ඒ රූපයේ තියෙන ගති ටිකකුත් තියෙනවා. ඒවත් කතා කරනවා නම් තමයි හරියට මේ රූපය කියන එක පිළිසින් දැනගන්න වෙන්නේ. නමුත් අපිට තේරෙන පමණකින් කාලේ වෙලා තියෙන පමණකින් අපි රූපය ගැන පොඩ්ඩක් කතා කරමු. ඒකෙදී මම ගොඩක්ම උදව් කරගන්නවා මේ පිටකේ. එතනදී බුදුරජාණන් වහන්සේ රූපී ඇත්ත ඇති හැටි යම්කිසි කෙනෙක් දකිනවා නම් ඒ ඇත්ත ඇති හැටි දකිනවා කියන එකට බුදුරජාණන් වහන්සේ මෙම්මක් අපිට පනවනවා. පෙන්වලා තියෙනවා, දීලා තියෙනවා. ඒක තමයි මම අර එදා මතක් කළේ ඇහැ කියන එක අනිදස්සන දෙයක් මහ භූතයන්ගේ උපාදාය රූපයක් ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ධර්මයෙන් හටගත් එකක් කරනොත් තිබීම හටගෙන ඉපිද නිරුද්ධ වෙන දෙයක් එතකොට ආධ්‍යාත්මික දෙයක් කියලා මෙන්න මේ වගේ ගති ටිකක් තියෙනවා ඒකේ ලක්ෂණ ටික අපි දැනගන්න ඕනේ කියලා අපි කතා කළේ එතකොට අපි අද කන නාසය දිව ශරීරය ගැන කතා කරමු ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ටිකක් කතා කරමු මෙතන තව තියෙනවා අර මතක් කළේ සුකුම රූප 14ක් කියලා කොටසකුත් අර ඉන්ද්‍රිය ප්‍රසින්ද්‍රිය වගේ. එතකොට ඒ ටික තේරුම් කරගන්න ඉස්සලා මේ උදාරක නැත්නම් රළු මට්ටමේ ඕක ටික තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් ගත්තාම සියුම් නැත්නම් සුකුම රූප වල ස්වභාවය පිළිතේරුම් ගන්න පුළුවන්. එතකොට අපි අද කතා කරන බලමු මේ අනිත් ආධ්‍යාත්මික ආයතන ටික. මෙතනදී මේ ආයතන ටික එකින් එක එකින් එක මුලින් ඉගෙන ගත්තාම දැනගත්තාම හැමදාම ඕගොල්ලෝ මේ පින්වතුන් මේ ආයතනයක් ආයතනයක් ගන්න බලන්න ඕනේ නැහැ. ඒ හින්දා මේක මේ මහා අරසාර වැඩක් කියලා හිතන්න එපා. ඊට පස්සේ මේ ටික මුලින් ඉගෙන ගත යුතුයි දැනගත යුතුයි. එතකොට තමයි මේ රූපවල අපිට අර තදින් ඇල්ල තියෙන ආත්ම සංඥාව ආත්ම දෘෂ්ටිය ගෙවෙන්නේ අඩු වෙන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම කැටි කරලා කැටි කරලා එහෙම මෙහෙම බලනකොට සිහිනුවන පවත්තන්න එක දර්ශනයක් විතරයි හම්බ වෙන්නේ. කනෙන් ශබ්දයක් අහනකොට සිහි කරන්න විතරක් සිහි ඇත්ත සිහි කිරීම මාත්‍රයකින් විතරක් යෙදෙන දර්ශනය කම්බ වෙනවා. ඊට පස්සේ මේ හැමදාම මේ ඔක්කොම එකක් ගන්න භාවනා කරමින් හිත වඩ වඩ එහෙම බලන්න ඕනේ නැහැ. හැබැයි මේ ටික මුලින් හොඳට දැනගෙන අහලා තිබුණාම තමයි Tamanට ඒ සත්ව පුද්ගල භාවයෙන් යුක්ත රළු කෙලෙසි අඩු වෙන්නේ. ඒ අඩු වුණාම අර එක්ෂණිකව ඒ දර්ශනාත්මකව දැක්ක යුතු මේ අරමුණක් ගන්න දැක්ක යුතු මට්ටමට අපහසුයෙන් සිහිනුවන යොදා ගන්න පුළුවන්. ඒ නිසා මේ ටික අනිවාර්යෙන් ඉගෙන ගත යුතුයි. ඉගෙන ගත්තාම ඉගෙන ගත්ත කෙනාට ජීවිතයේ ඊට පස්සේ දකින්න අහනවා කියන තැන සිහි කිරීම නොවන යෙදී මාත්‍රයක් විතරයි අවශ්‍ය වෙන්නේ. නිසා හැම දාම හැම කාලෙම මේ එකක් එකක් ගානම මේ විදිහටම හිතන්න ඕනේ කියලා කාරණාවක් නැහැ. නිසා ඒ ගැන පිටතර වයනකොට මේවා කොහොමද අපි තනියම කොහොම හිතන්නේ කියලා. මෙතන ඉස්සෙල්ලා නෝනක් වෙන කෙනාට හොඳට තහවුරු කරනවා බලන්න මේ රූපේ කියන එකේ ස්වභාවය මෙහෙමයි මේක හැදිලා තියෙන්නේ මෙහෙමයි කියලා ගත්තාම එහේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා වචනේ කියනවා වෙනුවට එයාට දකින්න සලස්වනවා නුවණින් ඇත්තටම ඇහැ කියන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් කියලා. ඒ දැකීමෙන් එයාට රළු කෙලෙසයක් අඩු වෙනවා. ඊට පස්සේ එයාට බොහොම පහසුයි මේ මට්ටමට එළඹෙන්න එක දර්ශනයකින්. ඒ නිසා මේ හැම කොටසක්ම මේ විදියටම ජීවිතේ හැමදාම බැලිය යුතුයි කියලා ලකුත් නැහැ. මේ ඉදිරියට කරගෙන යන්න එතකොට පිළිදෙයි. ඊට පස්සේ ඇහැ ගැන අපි කතා කළා නේද නේද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව ගැන ජීවහා අජත්තම් අවත්තේති දිව කියලා කියන්නේ ආධ්‍යාත්මික ධර්මයක් කියලා හොඳට හිතන්න අවිද්‍යා සම්භූතෝති භවත්තේති අවිද්‍යාවෙන් හටගත් එකක් කියලා හිතන්න තණ්හා සම්භූතේති භවත්තේති කම්ම සම්භූතෝති භවත්තේති ආහාර සම්භූතෝති භවත්තේති දිව අවිද්‍යාවෙන් හැදුණු කර්මයෙන් හැදුණු තණ්හාවෙන් හැදුණු ආහාර ආහාරයෙන් හැදුණු දෙයක් කියලා හොඳට වස්තාවනය කරනවා කියන්නේ හිතනවා තීරණය කරනවා බලනවා හොඳට හිතන්න හොඳට තීරණය කරන්න ජීවහා චතුර්ණංච මහ භූතන උපාදායාති වවතේති. දිව කියන්නේ සතර මහා ධාතුන් නිසා හටගත් රූපයක් කියලා බලන්න. එතකොට ජීවහා අහුත්ව සම්භූත හුත්වන භවිසති. එතකොට දිව කියනක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් කියලා දකින්න. එතකොට ජීවහා අත්තවන්තෝ වවත්තේති අත්වා වවන්තේති අසස්වතෝ වවන්තේති විපරිණාම ධම්මෝති වවත්තේති දිව කියන්නේ ආත්මෝවක් නෙවෙයි කියලා බලන්න කෙලවරක් ඇති බව නැති බවකින් කතා කර යුත්තක් නෙවෙයි කියලා බලන්න දිව කියන්නේ අද්වා කියන්නේ ස්ථීර වූවක් නෙවෙයි කියලා බලන්න අසස්වතෝ දිගින් දිගටම පවතින අසස්වතය කියලා කියන්නේ සාස්වත කියලා කියන්නේ දිග දිගට පවතින ධර්මයක්. කෙන පෙර ජීවිතයේ ධනේ ජීවිතාවනේ ජීවිතේ වල අපෝ යනවා මේ විදිහේ ධර්මතාවය කියන්නේ නෙවෙයි. අසත්‍යයි කියලා බලන්න විපරිණාම ධර්ම. නම් විලේම විනාශ වෙන ස්වභාවය ධර්මයක් කියලා දකින්ද දිව අනිත්‍ය දෙයක් සංකත දෙයක් පටිච්ච සම්පන්න දෙයක් කය ධර්මයක් වය ධර්මයක් විරාග ධර්මයක් කියලා බලන්න. කියලා බුදුජානක පෙන්නනවා. ওই විදිහට අපි සිටි කරලා ගන්නමු. නාසයටත් ওই වචනට දුවත්. ඊට පස්සේ කන වර්ගයේම කනටත් නාසයට ශරීරයටත් කියන ටිකටම ඔය දිවට කියපු කාරණා ටිකමයි තියෙන්නේ. එතකොට අපි ඒකේ ලක්ෂණ ටික ඉගෙන ගනිමු. ඉස්සෙල්ලාම පෙන්වන මේ දැන් ඔක්කොම ටික එකටම බලමු අපි මොකද අනිත් ආයතන ටිකුත් තියෙන අපිට කරන්න කාලේ නැති හින්දා අපි එදා ඇහැගෙන කරපු පරියාය තියෙනවා නම් ඒක අහලා ඒ ටිකම මේකට යොදාගත්තත් අපිට කාලය ඉතුරු වෙනවා සිහි කරගත්තොත් ඒ නිසා මේ අපි දැන් කිටිම් පොඩ්ඩක් මතක් කරමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිව කියන එක කන එහෙම අනිදස්සනයි දකින්න බෑ කියලා කවදාවත් දැන් අපිට හිතෙන්නේ අපිට දිව කියන එක දකින්න පුළුවන් කියලා නේද නමුත් දිව කියන එක කවදාවත් පේන්නේ එතකොට නාසය ඊගාවට කන ශරීරය කියන මේ ධර්මතා එකක්වත් පේන්නේ නැහැ. අපි කියමු දැන් උපතින්ම අන්ධ කෙනෙක් ගත්තොත් එයාට කන කියලා අපිට වගේ කනක සටහනක් එහෙම පෙනේද? නමුත් එයාට කන ඇහෙනවන ะ. කන තියනව නේද? නමුත් එහෙනම් අපිට තද දවසේ තියෙන කනේ ඇත්ත ඒ මට්ටම තමයි. දැන් අද අපිට කන කියනකොට ඇහෙනවට අමතරව කන ගැන දකින්න තීකරණ නිමිත්තකුත් තියෙනවා නේද? නමුත් අන්ධ උපතින්ම අසන්ධ කෙනෙක් ගත්තොත් එයාට ඇහෙනවා. නමුත් අපිට දැක්ක වගේ මේ නිමිත්තක් නැති වෙන්නේ. එතකොට එහෙනම් අපි කන කියලා අද දැනගෙන ඉන්න දැක්ක රූපය ඇහෙන් ඇහෙන් කෘත්‍ය කරන කන නෙමෙයි කියන එකට අපිට සාක්ෂියක් නේ. එතකොට ඒ නිසායි එහෙනම් සුතින්ම ඇස් නොපෙනෙන කෙනෙක් හිටියොත් එයාට ඇහෙනවා. එහෙනම් අදත් ඒ මට්ටමයි අපිට ඇහෙනවා ඇහෙනදී ඇහෙන කන පේන්නේ ඒ වගේම නාසයත් එහෙමයි දිවත් එහෙමයි ශරීරයත් එහෙමයි අනිදස්සනයි කියලා කියන්නේ ඒ ඒ ආයතනයෙන් රස දැනගන්න, ගඳ දැනගන්න, ස්පර්ශයෙන් දැනගන්න කෘත්‍ය වෙනවා. නමුත් ඒවා වෙන්නේ එතකොට ඒවා ඔක්කොම අපි අර ඇහැගෙන කිව්වා වගේ සතර මහා ධාතුන් නිසා පවතින රූප කියන එක දකින්න ඕනේ. අපි මතක් කළේ අර චිත්‍රයක් පිටේ කැන්දොත් චිත්‍රය කියන එක පේනවා අල්ලන්න බෑ. විත්‍ය කියන එක අල්ලන්න පුළුවන් පේන්නේ ඒ වගේ අපි දිව කියන තැනට අද දිව කියලා හිතාගෙන තැනට අත තිබ්බොත් මහ භූත ටික හැපේ මිසක දිව අහු වෙන්නේ නැහැ. පේන්නේ නැහැ. එතකොට අල්ලන්න බෑ. නමුත් රස දැනෙනවා. රස දැනෙන ටික අහු වෙන්නේ අහු වෙන ටිකට රස දැනෙන්නේ කනත් එහෙමයි කන කියනකොට ධර්මයේ සඳහන් වෙන්නේ ඇත්තට මේ එළියේ තියෙන අපි මේ කම්පෙත්ත කියලා කියන්නේ අපි කණයි කියලා හිතාගෙන මේ ටිකට නෙමෙයි මේ ඇහෙන් කෘත්‍ය වෙන්නේ. ඇතුළේ තියෙන අපි අර කම්බිරේ කියලා කියන්නේ. ශබ්දයන් ශබ්ද සංඥාවට ශබ්ද රූපයකට ස්පර්ශ වෙන විදිහේ කම්පන මාත්‍රය තේරුම් ගන්න පුළුවන් විදිහේ සියුම් ප්‍රසාද ගතියටයි කන කියලා කියන්නේ. නාසය පෙන්වන්නේ මේ අපි උඩ නාසය කියන ටික නෙමෙයි නිකන් එළු කුරයක් කුරයක් වගේ තියෙන සියුම් ප්‍රසාද ස්වභාවය. ඊට පස්සේ කය කියනකොට අපි තේරුම් කරගන්න ඕනේ මේ අපි හිතාගෙන ඇහැට පෙනෙන මේ මුළු රූපෙමම නෙමේ කය කියන්නේ. කය කියනකොට ඒ ඒ අවස්ථාවට හම්බ වෙන ඊටාම සිවුම් තැනක්. අපි දැන් මේසේ හරි මොන හරි දෙයක් ඇල්ලුවොත් ඇස් දෙක වහගෙන ඇල්ලුවා කියනකොට දැන් පේන්නේ අල්ලනකොට මේසේ අහුවෙන ඇඟිලි තුඩු ටිකක් තියෙන්නේ. ඒ ඇඟිලි තුඩු කියලා අන්න ඔච්චර දැන් ඒ වෙලාවට අපේ කය. කයයි පොට්ටබ්බයයි නිසා කාය විඥානය කියලා දැන් අපි කියනවා දැන් වැඩිච්ච හැටි අපිට තේරෙනවනේ. එතකොට අල්ලපු ටික තේරුණා කියලා අපි ඇඟිලි තුඩක මෙහෙම මේසේ කොනක් නම් ඇල්ලුවේ පොට්ටබ්බේ තමයි දැන් අපිට මේසේ කියන තැනක රූප. එතන කය වෙන්නේ අපිට අර ඇඟිලි තුඩ කය පේන්නේ ඒකත් ඒ පොට්ටබ්බේට දැන් යට වෙලා වැහිලා. එතකොට ඒ දෙන නිසා කාය විඥාන උපදිනවා. ඒ කියන්නේ අපි යමක් ගෑවුණු බව දැනෙනවනේ. එතකොට ඒ දැනෙන මුළු ඇඟටම නෙමෙයිනේ. නේද? මුළු ඇඟක් කියලා එකක් නැහැ. උච්චරමයි කය. ඒ වෙලාවට ඒ ස්පර්ශය ඉවරනකොට දැන් ඒ කයත් ඉවරයි. එතකොට අන්න ඒ වගේ අරමුණක් අරමුණක් ගන්න ඉතාම සියුම් හැම වෙලාවෙම කය කියන එක ඒ ඒ අරමුණෙන් අරමුණට මේ වෙනස් වෙනවා වෙනස් වෙනවා එතකොට විඥානය කාය විඥානය උපදින්න හේතු වෙච්ච කාය විඥානයට ආධාරක වෙච්ච තැන යම් වෙලෙම කය වෙන්නේ එහෙම නැතුව එළඹ සිටින සම්පූර්ණ අතපය හතරක් තියෙන කයක් එහෙම නෑ යථාර්ථයට. අපි මේ ඇහෙන් දකින රූපය කයයි කියලා හිතාගෙන ඉන්නේ. එතකොට ඒ වගේ ওই මහ භූතයන් නිසා පහළ වෙන ප්‍රසාද ටික දකින්ද උපාදාය රූප කියලා අර රස දැනෙනකොටයි දිව උපදින්නේ. සද්ද ඇහෙනවා කියන්නේ කන උපන්නා ගඳ සුවඳ දැනුණා කියන්නේ නාසය උපන්නා. ස්පර්ශයක් දැනුණා කියන්නේ කය උපන්නා. එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ. අපිට පෙනෙන මේ ඇහෙන ඇහෙන ශබ්දය නැති වෙනවා කියන්නේ කනක් නැහැ. ගන්ධය දැනෙන්නේ නැහැ කියන්නේ නාසය නැහැ. රස දැනෙන්නේ නැහැ කියන්නේ දිව නැහැ. දැන් මේ පොට්ටබ්බේ දැනෙන්නේ නැහැ කියන්නේ කයක් නැහැ. හැම වෙලාවෙම බාහිර ධර්මතා ටික තේරුණා කියන්නේ ආධ්‍යාත්මික වස්තු උපන්න කියන එක. ආධ්‍යාත්මික වස්තු නැති වුණා කියලා තියෙන ලක්ෂණය තමයි මේ බාහිර වස්තු ටික අපේ දැනුම් පරාසය නැහැ. ඒ නිසායි හටගෙන නැති වෙනවා කියලා. තව විස්තර වැඩිපුර වුණනම් ඒකේ අපි තේරුම් ගන්නවම අර එදා ඇහැගෙන මතක් කරපු පරිහාය. මම බොහොම කෙටි කළා මතක් කළේ ටික. ඊට පස්සේ මොකද මේ ටික මතක් කළේ මේ ආධ්‍යාත්මික ටිකේ නෙමෙයි අපිට ගොඩාක් සංයෝජන ටික දෙහා ගන්න හේතු ටික තියෙන්නේ බාහිර ගෝචර ධර්මතා ටිකේ. ගෝචර ධර්මතා ටික පිළිසිඳ නොදන්නාකම හරහායි ආධ්‍යාත්මික සංයෝජනයකුත් අපිට තියෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම අපි තේරුම් ගත යුත්තේ බාහිර ආරම්මන හය ගැනයි. මොකද හැම වෙලාවෙම අපිට තණ්හාව කියන එක ඇති වෙන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා බාහිර ආයතන හය හරහා ජීවිතේට තණ්හාව කියන එක එකතු වෙන්නේ. එතකොට ඒ බාහිර ආයතන ටික පිළිසිඳ නොදකින්න කම නිසාම ආධ්‍යාත්මික සංයෝජනයක් අපිට තියෙනවා. එහෙම නැත්නම් ආධ්‍යාත්මික ටිකේ කෙලෙසයකම් තියෙන ඇති වෙන්න ඉඩක් නැහැ. ආධ්‍යාත්මික ටිකේ තියෙන්නේ පුරාණ කර්මයට හටගත් විපාක මට්ටමක. ඒ ටිකෙන් උපද්දපු නිමිති ටිකේ ඇත්ත නොදන්නා කම නිසා ඒ ආධ්‍යාත්මික ටිකෙත් අපේ මනස අදලාසිදි වැළිලා තියෙනවා. ඇහැ ගැන අමුතුයෙන් කෙලෙසයක් අපිට නැහැ. රූපී හරියට පිළිසිඳ නොදැක්ක නිසායි මගේ ඇහත් මේ වගේ කියලා අපි රැවටිලා හිතාගෙන කන ගැන අපිට හම් වෙලා නැහැ. දෙකේ වෙන කෘත්‍ය ටික තමයි මේ පෙන්වන්නේ ඇත්ත කියලා. නමුත් ඒ කන ගැන තණ්හා මාන දික්කේ ඇති වෙන නිමිති ඇති කරලා තියෙන අපිට සබ්දය නිසයි. බාහිර ආයතන ටික පිළිසිඳු නොදකින නිසා. නිසා අපි අදවසේදී බාහිර ආයතන ටික ගැන පොඩ්ඩක් විශේෂයෙන්ම කතා කරමු. ඒ ටික තමයි ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ. මේ මොකද තණ්හාව කියන එක පවතින්නේ ඔන්නේ මම මතක් කළ රූප තණ්හා, සද්ද තණ්හා කියලා බාහිර ආයතන ටික මුල් කරගෙනයි. එතකොට බාහිර ආයතන ටිකේ තියෙනවා බාහිර ආයතනයට කියන නමක් තියෙනවා ගෝචර නානත් ඥානය කියලා. ගෝචර ධර්ම කියලා කියන්නේ. එතකොට මේ ගෝචර ධර්මයන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේ බහිද්දා වවත්තේතු රූපය කියන්නේ බාහිර එකක් කියලා දකින්න රූපේ අවිද්‍යාව, කර්මය, තණ්හාව ආහාරයෙන් හටගත් එකක් කියලා දකින්ද රූපයේ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් කියලා දකින්ද රූපයේ උපන් එකක් කියලා දකින්ද රූපයේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක් කියලා නෝනෙන් හිතන්ට මේ රූපයේ අන්තවන්ත රූපයේ කෙලවර කියලා දකින්ද ඊට පස්සේ රූපය ස්ථිර එකක් නෙමෙයි අද්දුවන් කියලා දකින්න අසස්තම් රූපය කියන එක ව්‍යාපරණයක් වෙන දිගින් දිගටම යන එකක් එහෙම නෙමෙයි කියලා දකින්න රූපය කියන එක විපරිණාම ස්වභාවයෙන් යුක්ත ධර්මයක් අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත ධර්මයක් සංගත ධර්මයක් හේතුන්ගෙන් හටගත් ධර්මයක් ඡය වෙන ධර්මයක් විපරිණාම වෙන ධර්මයක් නිරෝධයට යන ධර්මයක් කියලා දකින්න කියලා පෙන්වනවා එතකොට රූපය බහිද්ධා භවත්තේ රූපය බාහිරයි කියලා හොඳට තීරණය කරන්න කියනවා. එතකොට අපි තේරුම් ගන්න ඉස්සෙල්ලා ඇයි රූපයට බාහිරයි කියන්නේ කියලා. එතකොට ඒකෙදි දැන් අපි අර යම් කිසි කෙනෙක් දියුරුමක් දියුරුමක් කරගෙන දියුරුලා පුරුදු වෙනවා වගේ ඉස්සර වෙලා බුදුරජාණන්සේ දේශනා කරන හොඳට තීරණය කරන්න. වෙනස් වෙන්නේ නැතුව හොඳට පිළිහිටලා හිටින්න. මොකද්ද රූපය කියන එක හැම වෙලාවෙම තමන්ගෙන් පරිබාහිර ධර්මතාවයක්. බාහිර වූවා. ඒ කියන්නේ ඇහැ ආධ්‍යාත්මිකයි ඇහැට පෙනෙන වස්තුවක් මිසක රූප කියලා කියන්නේ. රූප කියන එක ඇහැ වගේ ආධ්‍යාත්මික නැත්නම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙච්ච සිද්ධියක් එහෙම නෙමෙයි. දැන් ඇහැ නම් තමන්ගේ ජීවිතේන්ද්‍රිය හා සම්බන්ධයි ජීවිතයක ඝටිතව තියෙන්නේ ජීවිතයක යෙදিলা තියෙන්නේ ඒ හින්දා ඇහැ ආධ්‍යාත්මිකයි කියලා කියනවා. ඒ ආධ්‍යාත්මික ඇහින් දකින රූපය හැම වෙලාවෙම බාහිර වස්තුවක් කියලා හොඳට තීරණය කරන්න කියනවා. ඒක හොඳට තීරණය කළාම ලොකු කෙලෙසයක් ගෙවෙනවා. මොකද අපි මේ රූපේ ඇහැ ආධ්‍යාත්මිකයි රූපේ බාහිරයි කියන දෙක පිළිසිඳ නොදන්නාකම නිසා බාහිර රූප ආයතනය දෙකට බෙදාගෙන තියෙනවා ආධ්‍යාත්මික රූප සහ බාහිර රූප කියලා. ඒ කියන්නේ දැන් අපිට ඇහෙන් අපි දිහා මෙහෙම බැලුවහම මේකට මේ පේන රූපෙට අපි කියනවා ආධ්‍යාත්මික රූප කියලා. මෙහෙම බාහිර දිහා බැලුවහම කියනවා මොකද්ද? බාහිර රූප කියලා. දැන් මෙතනින් රූපේ බාහිරයි කියලා වෙනස් වෙන්නේ නැතුව ස්ථාවර භවකින් ඉස්සෙල්ලා හොඳට තීරණය කරගන්න කියනවා. ඇහැට ඇහැ තමයි ආධ්‍යාත්මික රූපය කියන එක හැම වෙලෙම බාහිරයි කියලා. ඒ රූපේ බාහිරයි කියන කාරණාව හොඳට තේරුනොත් ඕගොල්ලන්ට ඕගොල්ලන්ට තමන් කියලා ජීවිතයක් ඇහෙන් දකින්න හම්බ වෙන්නේ ඇයි දැන් මෙහෙම බැලුවත් එතකොට දැන් මේ ඇහැට සාපේක්ෂව මොකද්ද මේ? බාහිර රූපයක්. බාහිර රූපයක තමන්ගේ ජීවිතේ තියෙනවද? ඇහැට මෙහෙම බැලුවාම මේ සිද මේ තියෙන පොත්පත් පේන එක බාහිරයි. මේ පොත්පත් ඇතුලේ තමන්ගේ ජීවිතේ තියෙනවද? තමන් ඉන්නවද? එහෙනම් ඒ ඇහින් බලන මේ රූපය ආධ්‍යාත්මික බාහිර කියලා බෙදන්න බෑ යථාර්ථයට එකම රූපයමයි. බාහිර මේ කෝපයකට මම කියලා කිව්වොත් ඒ වගේ හරියට මේ පේන එකටත් මම කියලා කියන එක. එතකොට තමන් කියලා බලන්න සිහි කරගන්න බලන්න මේ පෙනෙන දේන් අමතරව යම සිහි කරන්න යමක් හම්බ වෙන්නේ අපිට මේ පෙනෙන පෙනෙන රූප සටහන ඇහැට පෙනෙන බාහිර වස්තුවක් වුණොත් එතකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්න තමන් කෙනෙක් දකින්න බැරි වෙනවා. තමන්ගේ කියලා හතර ඉරියව්වක් දකින්න බැරි වෙනවා. දැන් ඉඳගෙන ඉන්න චිත්‍රයක් ඇඳලා දැන් පිටේක චිත්‍රයක් ඇඳලා තිබුණොත් ඒකෙදිත් අපිට ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා කියලා පේන්න පුළුවන් නේ පේනවා. නමුත් අපි යටින් දනවා චිත්‍රය කියලා. ඒකද මේ චිත්‍රයට අපි ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා කියලා පනවලා තියෙනවා මිසක ඒක තුල සැබෑ ඉඳගෙන ඉීමේ කෘත්‍යයක් තියෙනවා හැම නෙමෙයි. වැඩක් තියෙනවා හැම නෙමෙයි. එකයි බහිද්ධවවත්තේති කියලා කිව්වේ බාහිරයි කියලා කිව්වහම ආධ්‍යාත්මික සංයෝජනයෙන් එයා මිදෙනවා. මතකද අපි එක කාලයක් කතා කළා සමචිත්තපරයය සූත්‍රය කියලා. ඒකෙදි ආධ්‍යාත්මික සංයෝජනය තියෙනවා නම් එකට මේ මේ මේ ආධ්‍යාත්මික සංයෝජන කියලා කියන්නේ ඕරම් භාගයේ සංයෝජන වලට කියලා මතක් කළා. එතකොට බහිද්දා කියලා කියන්නේ හැම වෙලෙම උද්දම් භාගයේ සංයෝජන කියලා මතක් කරනවා. ඒ කියන්නේ දැන් එකම රූපායතනය තුල අපිට ආධ්‍යාත්මික පැත්තක් හම්බ වෙන තාක් තමයි අපි කාමෝචර මට්ටමේ ඉන්නේ. එතකොට මේ මම කියලා රූපයක් අපිට विद्यමානයි. පුද්ගලයෙක් ඉන්නවා. බැරි වෙලා බහිද්ද කියලා බාහිර රූපේ හොඳට පිරිසින් දැක්කොත් ආධ්‍යාත්මික කය අතුරු දහන් වෙනවා අපිට. කබලින්ක ආහාරයෙන් අපිව මිදෙනවා මේ කබලින්ක ආහාරය මම කියලා දකින්න මෙම්මක් නැති වෙනවා නේද ඒ හින්දා බුදුරජාණන් වහන්සේ රූපය කියන එක බහිද්ධව අවත්තේති කියලා පෙන්නනවා එතකොට බහිද්ධව අවත්තේති කියන එක හොඳට තමන් වෙනස් නොවන ස්ථාවර තත්ත්වයේ ඉන්න ඕනේ ඒ අදහසේ ආය ආධ්‍යාත්මික රූප කොහෙවත් තියෙන්න බෑ රූප ගැන. ඒ කියන්නේ හැට පෙනෙන රූප ගැන මම කියන්නේ. ඇහැ ආධ්‍යාත්මික වෙන්න පුළුවන්. නමුත් සනිදස්සන රූපේ දකින්න පුළුවන් ඇහෙන් දැක්ක යුතු රූප ගත්තාම ඒව බාහිරමයි කියලා හොඳට දකින්න. එතකොට මේ ඒක කෙලස් අපේ රළුකම වැඩිකම හින්දා අපිට මේක තේරෙන්නේ ඇඟට දැනෙන්නේ අපිට දැනෙන්නේ නැහැ මේ මගේ කය බලන්න පුළුවන්මයි වගේ මේ මේ පෙනෙන රූපේ මගේ ආධ්‍යාත්මිකයි මේවා අනුන්ගේ බාහිරයි කියලා තේරෙන. ඔය කෙලෙසයකට ඔය බෙදුම තියෙන්නේ. කෙලෙසි අඩු වුණාම එක අරමුණ ආධ්‍යාත්මික බාහිර කියලා බෙදන්න බෑ. බෙදන්න බැරි තැනකට එනවා. අන්තිමට යථාර්ථයේ සත්‍ය තමයි එහෙම ප්‍රභේදන එකම දර්ශනයක් විතරයි තියෙන්නේ පෙනෙනවා කියන තැන කුමන ධර්මයක් පෙවුනොත් පෙවුනම තමයි. ඒ පෙනීම ආය ආධ්‍යාත්මික පෙනීම, බාහිර පෙනීම කියලා එහෙම ඒවා නැහැ. තමන්ව පේනවා, අනුන්ව පේනවා කියලා එහෙම ඒවා නැහැ. පෙනීම එකමයි කියන තැනකට එනවා. එතකොට ඔන්න බහිද්ධාවවත්තේති කියන එකෙන් මේ පෙන්නනවා තමන්ට රූපායතනෙන් ආධ්‍යාත්මික දේවල් දකින්න බෑ කියලා පෙන්නනවා. ඒ කියන්නේ රූපය බාහිරම නම් එහෙනම් ආධ්‍යාත්මික ඇස් එහෙම දකින්න බෑ ඒකේ. දැන් කන්නාඩිය ගාවට ගිහිල්ලා අපි හිතාගෙන ඉන්නේ ඇහැ බලන්න පුළුවන් කියලා නේද? එහෙනම් බාහිර වස්තුවකින් ආධ්‍යාත්මික දේ දැක්ක හැකිද? බෑ. එහෙනම් ඒකෙන් පෙන්නනවා ඒ රූපේම තමයි තියෙන්නේ කියන ආධ්‍යාත්මිකයි රූපේ බාහිරයි කියලා කියන කාරණාවෙන් බාහිර රූපෙන් කවදාහත් ඇහැ දකින්න බැරි කාරණාවක් කියනවා. කණ්ණාඩියක් ගාවට ගෙනිලා වතුරක් ගාවට ගිහිල්ලා තව කෙනෙක් ඉස්සරහා තියාගෙන ඇහැ දකින්න බෑ ඇහැ කියලා අපි පනවගත මේ ඉදිරියෙන් පේන දෙයට කෝපය කියලා කියනවා වගේ රූපයක් තව ඇහැ කියලා නම් කර ප්‍රඥප්තියකින් තව රූපයක් නම් කරගෙන තියෙනවා විතරයි හොඳට තේරුම් ගන්න ඕනේ අපිට දැන් මේ කෝපය කියලා මේ පේන සටහන අපි කෝපි කියලා නම් කරනවා වගේ ඇහැට පෙනෙන රූපය ඇහැට පෙනෙන රූපයක් ඇහැ කියලා නම් කරගෙන මේ තියෙන. එතකොට රූපේ බාහිරයි කියන කාරණාවෙන් කරුණු දෙකක් කියනවා ආධ්‍යාත්මික වස්තු කවදාවත්ම දකින්න බෑ රූපායතනය ආධ්‍යාත්මික බාහිර වශයෙන් බෙදන්න බෑ කියන එකක් කියනවා. ඉතින් මෙතනදී ඇත්තටම විස්තර කරන ටිකට අමතර ටිකක් සත්‍ය අවබෝධයක් කියලා කියන්නේ මේක තමයි ලෝකයේ ඇත්තටම ඇති ඇත්ත. මේ ඇත්ත දැක්කහම ඒ දැකීම තමයි කෙලෙස් නැති වෙන්නේ. මේ ඇත්ත දැකලා ඒ ඇත්ත දැකීම නිසා කෙලෙස් නැති වෙන්න ඕනේ මිසක මේ කෙලෙස් නැති කරගන්න මේ ඇත්ත නොදක වෙන කුමන දෙයක් කරුවත් හරියන්නේ නැහැ. අපි කියමු මේ රූපය බාහිරම දෙයක් ඒක ආධ්‍යාත්මික බාහිර බෙදන්න බෑ කියන ඇත්තේ ඒ විදිහටම දැකෙන්නේ නැතුව අපි මේ බෙදීම තුල ඉඳගෙන මේ ආධ්‍යාත්මික රූපය අනිත්‍ය බලනවා දුක් වශයෙන් බලනවා අනාත්ම වශයෙන් බලනවා බාහිර රූප අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා කියනකොට අපි අවිද්‍යාව ඇතුළෙම තව උත්සාහයක් මේ තියෙන කියන කාරණාව තේරුම් ගන්න. මේකයි මේ තුමුතුන් අද දවසේදී අපහස වුණා. හරි දෙයට ටික ටික හරි උත්සාහවත් වෙන ජීවිතයේ අන්තිම මොහොතේදී හරි ඕගලන්ට මේක නිබර දෙයක් වෙනවමයි. නමුත් අපි මොනවා හරි දෙයක් කළොත් ඇත්තටම අපිට වටිනා මේ අවස්ථාව අතහැරෙනවා. しっていうわけだけないね。Try not to get any more. I can't. I don't want to. I don't want to. ඇහෙන ටික එතකොට ඔන්න රූපය කෙනෙක් පිළිසින් දැක්කහම මා විශාල කෙලෙසයක් එනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික ජීවිතය කියන තැනින් මේ කබලින් කාහාරයට තමන් කියලා හිතන්න පුළුවන් දුක් වෙන පුළුවන් නිමිත්තම තමන් මිදෙනවා. මොකද දැන් අද අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයා එක ස්පර්ශයෙන් දෙපාරක් දුක් විඳිනවා කියනවා. අපි නිකමට කියමු මේ කයට මොන හරි වැදුනොත් කාය ස්පර්ශය නිසා යකඩ කැල්ලක් කර මොකක් කර වැදුනොත් යන්නකො කාය ස්පර්ශය නිසා එන දුක් වේදනාවත් විඳිනවා. ඇහැ නැති වුණා කියලා වෙනම දුක් විඳින දුකකුත් දුක් විඳිනවා. ඊට පස්සේ කයට දැනෙන දුක් වේදනාත් විඳිනවා. මගේ කයට මෙහෙම වුණා කියන තැනින් විඳින දුකකුත් විඳිනවා. රහතන් වහන්සේ නමකට කය නිසා එන දුක එනවා මිසක ඇහැට තුවාල වීමේ දුක් විඳින්නේ නැහැ. මොකද එහෙම දුක් විඳින්න ඇහැගෙන නිමිති නැහැ. එතකොට මෙතනදී සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ ඒ ඇත්ත ඒ ආකාරයෙන්ම දකින්න ඕනේ. ඒ දැක්කහම බොරුව නිසා එන දුක් ටික ඔක්කොම නැති වෙනවා. දැන් මේ එකම බාහිර රූපායතනයේ පිරිසිඳ නොදන්නාකම නිසා ආධ්‍යාත්මික රූපයකුත් බෙදාගත්තා නම් ඒක කෙලෙසයක්. එතකොට ආධ්‍යාත්මික තමන්ගේ හැකන දිවනාසය ශරීරය කියන තැනකින් අපි දුක් විඳිනවා. දැන් මගේ මූණ කැතයි කියලා හෝ මගේ මුණ අවලස්සනයි කියලා හෝ මගේ මුණේ කුරුල කියලා හෝ කෙනෙක් දුක් විඳිනවා බලන්න මේ සම්පූර්ණ රූපායතන නිසා විඳින සම්පූර්ණ පීඩනයක් තියෙනවා. නේද? දැන් මම කළුහම තියෙන කෙනෙක් අනිත් කෙනා සුදුහම තියෙන කෙනෙක් කියලා හරි එකම බාහිර රූපායතනයේ තුල කෙලෙස්කින් දුක් විඳිනවා. නේද? එතකොට ඒ බාහිර රූපායතනය පිරිසිඳ නොදන්නාකම නිසා ඇතිවෙච්ච ආධ්‍යාත්මික බාහිර කියන මිම්මක් තියෙනම් ඒ අවිද්‍යාව ඇතුලේ තියෙනවා. ඇයි අර යතහ රූපායතනේ යතහ භූත ස්වභාවය නොදන්නාකම නිසාමනේ. මොකද මම මේක මගේ අදහසක් නෙමෙයි ඒකයි මම මේ පොතම ගෙනාවේ. දැන් ඔයගලන්ට ඉස්සෙල්ලම් පේනවා රූපං රූප බහිද්ධව වවත්තේති. බාහිරයි කියලා හොඳට තීරණය කරන්න කියන එකෙන් කියනවා ඒක මොන විදිහටවත් ආධ්‍යාත්මික රූප නැහැ. කියන එක. එතකොට දැන් ඒ රූපය බාහිර වර්ණ සටහන කියන එක ඒ ආකාරයෙන්ම තේරුම් අරගෙන මේ කෙලෙසෙන් මිදෙන්න ඕනේ මිසක ඒ කෙලෙසෙ මිදෙන්න ඒ කෙලෙස නැති කරන ආය වෙන ක්‍රම නැහැ. මොකවත්ම ක්‍රම නැහැ. ඒකයි මම මේ පින්වතුන්ට හැමදාම කියන්නේ මොනවා හරි දෙයක් කරන්න එපා. කළාට එහෙම නැහැ. මෙතෙන්ට එන්න බොහෝ ක්‍රම ඇති. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මේ නැවත නැවත කියන්නේ මේක පටල ගන්න එපා කියන එක. එහෙනම් ඕනම භාවනාවක් කරන්න. ආනාපාන සතිය වඩන්න, බුදුගුණ වඩන්න, අසුබේ වඩන්න, මරණ සතිය වඩන්න, එහෙම නැත්නම් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. හැබැයි ඔගොල්ලෝ දැනගන්න ඕනේ මේ උපායම් නීවරණ ධර්ම දුරු කරන්න මේ ඇත්ත ඇති ඇති දකින්න තැනට මනස ගන්න. මේ එකක්වත් ඇත්ත නෙමෙයි සම්මාදිට්ඨිය නෙමෙයි කියන කාරණාව මම ඒකට මම මේ තව කොටසකුත් අරගෙන ආවා අද බැරි වෙයි මම ඔය මේ ඇත්ත වෙන එකක් ත්‍රිලක්ෂණය මෙනෙහි කරන එක වෙන එකක් කියන එක පෙන්වන්න පිටකෙම ඒ මෙනෙහි කිරී කරලා ඇත්ත දකින තැනට ගිහිල්ලා ඇත්ත දකලා කලකිරලා මිදෙනවා කියන සම්පූර්ණ ප්‍රතිපදාව තියෙනවා මම ඒකත් ඔයගලන්ට පෙන්වන්නම් මේ එතකොට ඔයගලන්ට මේක සම්පූර්ණ සහයුතුක වෙන විදිහට පෙන්වන්න ඒකට ඉස්සලා අපි මේ රූප ගැන කතා කරනවා. එතකොට මෙතනදී මේ ඇත්ත ඒ ආකාරයෙන්ම අවබෝධ වුණොත්මයි ඒ කෙලෙස ගෙවෙන්නේ. දැන් රූපේ බාහිරයි කියන කාරණාව ඕගොල්ලන්ගේ නුවණටම පෙනුණු දවසට ඕගොල්ලන්ටම තේරෙනවා ආධ්‍යාත්මික කියලා බලන තැනත් බාහිර රූපයි කිව්වම මම කෝ මගේ රූපේ කෝ කියන අදහසක් එයි. හොඳට නුවණින් බැලුවහම තමන්ට තමන්ගේ රූපය කියලා යමක් පනව ගන්න බැරි තැනකට එනකන් එනවා. එතකොට ඒිට මෙහා මේ අනවබෝධය නිසා දුක් විඳින ලෝකයක් උගලන්ට පෙනේ. පංච උපාදාන ස්කන්ධ දුක කියන එක. එතකොට ඔන්න බහිද්ධාවපත් තියෙන්නේ. ඊට පස්සේ රූපය අවිද්‍ය සම්භූතං කම්ම සම්භූතං තණ්හා සම්භූතං ආහාර සම්භූතං තිබවත්තේ. මෙන්න හොඳ කාරණාවක් බලන්න. දැන් අපි ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් මම කියන්නේ ලෝකය ආයතන ටිකට උපද්දවාගෙන අපි පරිහරණය කරන්න කියලානේ මම හැම වෙලේ මතක් කරන්නේ. නමුත් අපේ අදහස තියෙන්නේ රූප ලෝකේ තියෙනවා තියෙන තියෙන රූප අපි එහෙන් දකින්නවා කියලානේ. නේද? රූප ලෝකේ තියෙනවා තියෙන එක අපි ඇහෙන් දකිනවා කියලා. අපි ඉපදෙන්න ඉස්සෙල්ලා මේ රූප තිබුණා. එතකොට තියෙන රූප බලමින් ඉන්නෝ අපි කම්මෝ පරිදි මැරලා යනවා. නමුත් මේ අපි දකින රූපම තියෙනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන ටික හටගත් දවසේ රූප ටික උපන්නේ. ආයතන ටික තියෙනකන් රූප ටික තියෙනවා. ආයතන ටික නැතිනම් රූප නැති වෙනවා කියලා. ඒකට හොඳ අදහසක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූප ටික හැදෙන්නේ අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන් ආහාරයෙන් කියලා. ඒ කියන්නේ මේ වටාපත මේ කෝප්පිය අවිද්‍යාවෙන් හැදිලා තියෙන්නේ. අපි හිතාගෙන මේ බාහිර අපේ අපේ ජීවිතයට සම්බන්ධ නැතුව බාහිර භෞතික වස්තුවක් කියලානේ. මේක අපි පොතෙන්ම ගමු රූප අවිද්‍යාව සම්භූතෝති බවත්තේති. මේක දැන් ඕගොල්ලෝ මොන හරි කවුරු හරි මොන හරි කියනවා මට නෙමෙයි ඒක දෝෂ කියන්නේ මම කිව්ව පොතටයි හරිද පටිසම්භිදාන් වගේ ඥාන කතා වල 16 වෙනි ගෝචර නාමත්ත ඥානය හරිද ඊට පස්සේ රූප තණ්හා සම්භූතන්ති බවත්ති රූපය කියන්නේ තණ්හාවෙන් හැදිච්ච එකක් ඊට පස්සේ රූප කම්ම සම්භූතති බවත්ති රූපේ කර්මයෙන් හැදුන එකක් රූප ආහාර සම්භූතති බවත්ති රූපය ආහාරයෙන් හැදුන එකක් ඇයි එතකොට මේ අපිට පෙනෙන සවිඥානික අවිඥානික කතාවක් නෑ. ඇත්තටම යථාර්ථය ගත්තහම රූපවලට සවිඥානික අවිඥානික කතා නෑ යථාර්ථයම. උපදාය රූපයක් කියන තැනක් ගත්තාම සවිඥානික අවිඥානික කතාවක් නෑ. මම මේ මේ ටික පෙන්වන්න ඉස්සෙල්ලා මම රූප ආයතනයේ මට්ටම පෙන්වන්න පොඩ්ඩක් ඒ කියන්නේ දැන් අපිට පෙන්වන රූප ආයතනයක ලක්ෂණ ටික තමයි මහ භූතයන්ගේ උපාදාය රූප කියලා කියනකොට උපාදාය කියලා කියන්නේ මම ඔකට මෙම්ම කිව්වේ දැන් අපි ලොකු වතුර භාජනයක් අරගෙන මෙතනින් තිබ්බොත් මේ ඉදිරියෙන් තියෙන මේසේ ප්‍රතිබිම්බය එකට වැටෙන්නේ නැති වේද ආලෝකයක් තියෙනවා නම් වතුර භාජනය අපි තිබ්බොත් මේ වතුරේ තුල ළඟ තියෙන ඡායාවක් පතිත වෙන්නේ හොඳට බලන්න ඒ වතුර භාජනයේ පතිත වෙලා තියෙන ඡායා රූපය දිහා ඒ ඡායා රූපය කියන වතුරද නැහැ එහෙනම් ඒ භාජනයේද නැහැ දැන් වතුර භාජනයේට ඡායා රූපයක් පතිත වෙලා තියෙයි නමුත් වතුරවත් භාජනයවත් එක නෙවෙයි දැන් මේ ඡායා රූපය ඡායාව අපිට ඇහැට පේනවද? පේනවා. නමුත් අල්ලන්න පුළුවන්ද? ඇල්ලුවොත් අපි අල්ලන්න අත දැම්මොත් වතුර හැප්පෙනවා මිසක මොනම විදිහකට අල්ලන්න පුළුවන් වෙයිද? බෑ. හොඳයි ඕගලන්ට මේ ඡායාව ඔසවලා ගත්ත හැකිද? බෑ. ඕනනම් වතුර භාජනය ඔසවන්න පුළුවන් ඔසවනකොට ඡායාව එසෙනවා වගේ පෙනේ. ඡායාව ඔසවලා ගන්න බෑ. කවදාවත්ම බෑ. ওই ඡායාව තුල තියෙනද ඕගොල්ලන්ගේ ජීවිතය වර්ණවත් කරන්න පුළුවන් වාසනාව උදා කරලා දෙන්න පුළුවන් වස්තු තියෙන්න පුළුවන් ඒ ඡායාවේ. නිකන් හීනකින් දකින්න රූපයක් වගේ යෝකනේ. දකින්න විතරමයි පුළුවන්. ඒට මෙහා මොකොත් එහෙම නැත්තම් මොන විදිහකට හෝ අවාසනාව අප්‍රසන්න බව ගෙනත් දෙන හතුරු වූ රූප තියෙයිද? නැහැ. එතකොට හරියටම චුට්ටක්වත් සැකයක් නැතුව ඒ ඡාය වතුරකට පතිත වෙච්ච ඡායාවේ මෙන්න හොඳට හිතට ගන්න. ඒ මින්මමයි මේ ඇහැට පෙනෙන රූපයන්ග තියෙන්නේ. උපාදාන රූප කියනකොට. එක දස්සමයක්වත් වෙනසක් නැහැ. එතකොට අර ඡායාව වතුරේ පතිත වෙලා තියෙනවා වගේ මේ පෙනෙන රූප ඡායාව පටවි ධාතුවේ පතිත වෙලා තියෙනවා. අර පෙනෙන දේ පෙනෙනවා. ඒ වගේම මේ පෙනෙන දේ පෙනෙනවා. කෙනෙක්දී අල්ලන්න අත දෙමුත් වතුරේ හැපෙනවා වගේ ආපෝ ධාතුවේ අත හැපෙනවා වගේ පෙනෙනදී අල්ලන්න අත දෙමුත් පඨවි ධාතුවේ අත හැපෙයි මිසක කවදාවත් පෙනෙනදී අහුවෙන්නේ නැහැ. ඕගලන්ට මහ භූත ටික ඔසවන්න පුළුවන්. වතුර බේසම ඔසවන්න පුළුවන්. නමුත් ඡායාව ඔසවන්න බෑ. ඕගලන්ට ඡායාවත් එසවෙනවා වගේ පේනවා එතකොට. මෙතන තියෙන මහ භූත ටික ඕගලන්ට ඔසවන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ දකින්න දේ එසවෙනවා වගේ පේන්නේ. මෙතන තියෙන මහ භූත ටික ඉවත් කරන්න පුළුවන්. එතකොට පෙනෙන දේ ඈතට යනවා වගේ තේරෙයි ඕගලන්ට. පෙනෙන දේ ඈතට යනවවත් ළඟට එනවත් පෙනෙන දේ උස්සනවත් පාත් කරනවත් නෙමෙයි ඒ එක්ක තියෙන මහ භූත ටිකේ චලිතයයි ඔය වෙන්නේ. තේරෙනා නේද? නමුත් අපි පෙනෙන රූපය අපිට පෙවුනට ඒ රූපේ පතිත වෙලා තියෙන මහ භූතයන්ගේ චලිතය නිසා පෙනෙන වස්තු ළඟට එනවා දුරට යනවා හෙල වෙනවා වගේ පෙවුනත් පෙනෙන වස්තුව එහෙමමයි තියෙන ඒකට මුකුත් වෙලා නැහැ ඒක තියෙන මහ භූත ටිකේ චලිත කියලා අපිට තේරෙන්නේ නැති කම හින්දා පෙනෙන දේ යනවා පෙනෙන දේ එනවා පෙනෙන දේ ගන්න පුළුවන් උස්සන්න පුළුවන් වගේ තැනකින් තමයි අපි ජීවත් වෙන්නේ. දැන් වතුර භාජනය අරගෙන අහකට ගියොත් ඔන්න පෙනෙන දේ ටිකක් ඈතට යනවා වගේ තේරෙයි. ඒ ඡායාව. ළඟට ගත්තොත් පෙනෙන දේ ළඟට එනවා වගේ තේරෙයි. නමුත් පෙනෙන දේ විතරක් වතුරෙන් වෙන් කරලා උස්සන්න පුළුවන් ඒද? කීයටවත් බෑ. ඒ නිසා උපාදාය රූපය කියන එක දකින්ද මහ භූත නිසා මහ භූත ඇසුරු කරගෙන වතුර නිසා වතුර ඇසුරු කරගෙන මේ ඡායාව තියෙන්නේ. වතුරෙන් වෙන්ව මේ ඡායාව තියෙයිද? නෑ. ඒ කියන්නේ වතුර නෙවෙයි මේ පේන ඡායාව. නමුත් වතුර නැතුව තියෙයිද? නෑ. ඒ වගේ මේ පෙනෙන මහා මේ පෙනෙන වර්ණ සටහන මහ භූත නෙවෙයි. නමුත් මහ භූත නැතුව තියෙන්නේ. මේ පෙනෙන ඡායාව කිසි වෙලාවක ඕගලන්ට ඔසවලා ගන්න බෑ. කිසිම වෙලාවක දුරට යවන්න බෑ. ළඟට ගන්න බෑ. මුකුත් කරන්න බෑ. ඕගොල්ලෝ ඒකේ ඒ රූපේ යථා ස්වභාවයේ තත්වාකාරය නොදන්න නිසා පෙනෙන දෙයට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන් වගේ තැනකින් ඉන්නේ. නමුත් ඕගොල්ලෝ මහ භූතෙක්කයි මේ හැප්පෙන්නේ. ඔගොල්ලෝ සතර මහා ධාතුව එක්කයි ජීවත් වෙන්නේ. සැප දුක් විඳින සතර මහා ධාතුව මේ පෙනීම මාත්‍රයක් විතරයි. නමුත් පෙනෙන දේෙන් සැප දුක් විඳිනවා වගේ තැනකින් රැවටිලා ඉන්නවා. අවිද්‍යාව කියන්නේ ඒක ඇත්ත ඇතියට නොදකිනවා කියලා. එතකොට වතුර භාජනයකට පතිත වෙච්ච රූපයක නිමිත්ත හොඳට හිතට ගන්න ඒකම මිම්මක් ඒ මට්ටමම මිම්මක් මේ ඇහැට පෙනෙන හැම වස්තුවකම. එතකොට ඕගලන්ට මුළු ජීවිතයම සැපවත් වෙන සැපවත් වෙන රූප මේ තුල තියෙනව නෙමෙයි. ජීවිතේම කාලකන්ණි කරන අප්‍රසන්න රූප මේ තුල තියෙනව නෙමෙයි. එතකොට ඒ රූපය නොදැකීම නිසා ඊට සමගාමීව අපේ මනසේ ප්‍රපංච කෙලෙස් තියෙනවා. ප්‍රිය පුද්ගලයෝ අප්‍රිය පුද්ගලයෝ කියන සංඥා අපේ මනසේ උපදින ආශ්‍රව ධර්ම. දකින මේ ඇස් ඉදිරි පිටට එන්නේ අර රූප මාත්‍රයක් විතරයි. ශනිකව ඒකම මනෝ විඥාන මට්ටමින් ආ පුද්ගලෙක් නේ කෙනෙක් නේ කියන කෙලෙස් අපේ සිතේ ඉදිලා. මේ කෙලෙස් පිරිහෙන්නේ නැහැ. මේ මේ කෙලෙස් නූපන්න කෙලෙස් උපදින උපන් කෙලෙස් එන්නෙන්න වැඩෙනවා මේ ඇත්තම දකින්න නගකින්න. මේ ඇත්ත දැක්කොත් උපන් පුද්ගලයෙක් මිනිසෙක් කියලා උපන් කෙලෙසයක් තියෙනවා ඒක දුර වෙනවා නූපන් කෙලෙස නූපදින තත්ත්වයටපත් වෙනවා. වෙන කිසිම ක්‍රමයක් නැහැ මේ රූපයේ පිරිසිඳ දකින්න ඇරෙන්න වෙන ගොඩ යන්න. එතකොට ඔන්නෝක තමයි උපාදාය රූප කියලා කියන්නේ. විශේෂයෙන්ම දැනගන්න ඕනේ මේ වර්ණ සටහන මොකද ජීවිතයේ ගොඩාක් කෙලෙස් එකතු වෙන්නේ මේ ඇහෙන් දකින රූපය හරහායි. එතකොට ඔන්න වර්ණ සටහන කියලා අපිට හම්බ වෙන තැනක උපාදාය රූපයක් කියනකොට අර වස්තුර භාජනයක තියෙන ඡායා මට්ටමම දකින්න. හරි. දැන් එතකොට බලන්න අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං කියලා කියනවා. මේ පෙනෙන රූප කොහොමද අවිද්‍යා කර්ම තණ්හාවෙන් හැදුනේ? ඒකට නිමිත්තක් තමයි මොකද්ද? මේ ඇහැ හැදුනේ අපි මතක් කළා අවිද්‍යා කර්ම තණ්හාවෙන් තමයි විඥානය මෙතෙන්ට බැසගත්තේ. කනබුන ආහාරයෙන් තමයි මහ බුත රූපය හැදුනේ. මේ දෙන්න එකට එකතු වෙච්ච නිසායි ප්‍රසාද ටික පිහිටියේ. නාම රූප වුණා කියන ප්‍රසාද ටික පිහිටියා. ඒ ඇහෙම්ම මෙබඳු රූප සටහන් හදලා පෙන්නන හින්දා ඇහෙන්නම් මෙබඳු රූප පෙන්වන්නේ දැන් රූප වලට රූප ඇති වෙන්න තියෙන හේතු ටික කියන්න වෙන්නේ ඇහැ හැදිච්ච හේතු ටිකමයි. මොකද මේ රූප අපිට මෙහෙම පෙවුනට මේ මෙබඳු රූප හැදෙන්න වෙන ක්‍රමයක් නැහැ. මේ රූප ටිකක ඇහැ නිසයි පෙනෙන්නේ. ඇහැ නැත්තම් ඇහැ නැත්තම් රූපයකින් ඕගලන්ට සැප දුක් විඳින්න පුළුවන්ද? රූප තියෙනවා මට පේන්නේ නැහැ කියලා කතාවක් තියෙරිද? එහෙම රූප තියෙනවා මට පේන්නේ නැහැ කියන හරි රූපයක අත්දැකීමක් තියෙන්න දෙපේ. නේද? එතකොට රූපය කියන කාරණාව හැම වෙලාවෙම හම්බ වෙන්නේ ඇහැ මුල් කාරණාව කරගෙනමයි. එතකොට ඇහැ කියන කාරණාවෙන් තමයි මේ වර්ණ සතහනක් මෙබඳු රූපයක් උපද්දලා පෙන්වන්නේ. එතකොට අපිට හම්බ වෙන අපි සැප දුක් විඳින රූපේ රූපේ ඇතිවීම කියන්න වෙන්නේ අවිද්‍යාව කර්ම තණ්හා ආහාරයෙන් හට ගන්නවා කියලයි. මොකද ඇහැ හටගත්තේ ওই ටිකෙන් නම් ඇහෙන්නම් මෙබඳු රූපයක් හදලා පෙන්වන්නේ. අපි අර කිව්වේ අපි කියනවා දැන් ඇල්මිනියම් යකඩ වීදුරු ටික දාලා අපි කණ්ණාඩියක් හදා ගන්නවා රතු පාට. දැන් රතු පාටින් තමයි කණ්ණාඩිය රතු පාට කණ්ණාඩියක් හැදෙන්න හේතුනේ මොකද්ද වීදුරෝ කොයි රතු පාට ඉටිකොල කෑල්ල කොයි යකඩ කෑල්ල ටික කොයි කියලා කියන්නකො ඒ රතු පාට කණ්ණාඩියෙන් බලනකොට බාහිරේ රතු පාට බිලා පේනවා නම් දැන් බාහිර රතු පාට බව පේන්න තියෙන හේතු ටික කිව් මොකද්ද කියලා හුවොත් ඕගලන්ට කියන්න වෙන්නේ මොකද්ද? කන්නඩි තියෙන හේතු ටිකම මිසක යකඩ කෑලි ටිකයි ඉටු කොළ ටිකයි වීදුරු කැල්ලයි නිසා බාහිර රතු පටවල තියෙනවා කියලා ඇහි ඒ කියන්නේ ඇහැ ආවරණය කරපු හේතු ටිකම කියන්න වෙනවා මිසක බාහිරයට බාහිර රූපේ රතු පටය කියලා වෙන ප්‍රත්‍යක් තියෙද උගලන්ට පෙන්වන්නේ ඈ නෑ ඇයි ඇහැට තමයි දාගත්තේ නමුත් ඒකේ කෘත්‍ය පේන්නේ බාහිරින් අපිට නේ එතකොට බාහිර රතු පාට උනේ බාහිර රතු පාටින් ද නෙමෙයි ඇහි ඇහි ඇහැ ඇහැ රතු පාට වෙච්ච නිසා ඇහි ආවරණය රතු පාට වෙච්ච නිසා ඇහි ආවරණය රතු පාට වුණාම ඒකෙන් ඇහැ රතු පාටද පේන්නේ නෑ පේනෙන රූපේ රතු පාට වෙන්නේ ඒතර හොඳට දකින්ද ඇහි මින්මයි රූපෙට තියෙන මින්ම ඇහැ හැදිලා තියෙනවා නම් ප්‍රත්‍යතිකකින් ඒකෙන් තමයි රූපෙට කියන තියෙන ප්‍රත්‍යතික දැන් කණ්ණාඩිය රතු පාට කණ්ණාඩියෙන් බැලුවහම බාහිර රතු පාටට පේනවා නම් බාහිර රතු පාට රූපයකට තියෙන හේතු ටිකක් ඕගොල්ලෝ කතා කරන්න ගියොත් ඒක මොන තරම් බොරුවක් වෙයිද? මොකද එහෙම එකක් නෑ. ඒක රතු පාටට වෙන්නේ තමන් ගාව තියෙන භාජනීය පාටය. එතකොට තමන් ගාව තියෙන ඒ කණ්ණාඩිය හැදිච්ච පාට ටිකම එකට කියන්න වෙනවා මිසක වෙන ක්‍රමයක් තියෙද කියන්නේ. ඒ නිසා රූපායතනට කියන්න වෙන්නේ මොකද්ද? අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාරයෙන් ඒ හැදිලා තියෙන්නේ කියලා. එතකොට ඊගලවට දකින්න. තමන්ගේ ආයතන ටිකෙන්ම උපන්තුපු ලෝකයක් තුල තව සත්තු පුද්ගලයෝ ඉන්නවද කියලා හිතන්න විතර. ඉන්න පුළුවන්ද කියලා. දැන් අපිට හිතෙන්නේ බාහිර ලෝකයක් තියෙනවා කියලා තරකින් ගත්තොත් නම් සත්‍ය පුද්ගලයෝ දකින්න පුළුවන්, දකින්නවා කියන තරකින් ඉන්න පුළුවන්. නමුත් දැන් පේන රූපායතනයම තමන්ගේ ජීවිතේන්ද්‍රියෙන් ජීවිතය තුලින් නම් ඉපැද්දි තමන්ගේ ජීවිතය තුල තව සත්තු පුද්ගලයෝ ඉන්නවද? ඒ කියන්නේ මේක කෙරවලට එනකොට ඉතාම සියුම් ශුන්‍යතා දර්ශනයක් බවට පත් වෙනවා. තාම මේක තේරෙන්නේ නැත්තේ මේක වටිනාකම, මේකේ බරසාරකම මේ මේ අපිට තේරෙන්නේ නැත්තේ අපේ මනස තාම රළු තැනක ඉන්නේ. තියෙන්නේ. ඉතින් මේ මේ මට්ටමට ආවම ජීවිතයේ කෙලෙස් තියා දුක කියන එකේ ඡායා මාත්‍රයක්වත් රැඳෙන්න තැනක් ඉතුරු වෙන්නේ මේ දර්ශන මාත්‍රය එයාගේ ජීවිතය කියන්නේම ධර්මතාවයක් වෙනවා. ඊටාම එතකොට නමුත් එතෙන්ට එන්න තියෙන්නේ ඒ ඇත්ත ඇති හැටි ඔය තියෙන ස්වභාවය ඒ ආකාරයෙන්ම දැකලා මිසක වෙන ක්‍රමයක් නැහැ. එතකොට රූපය අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදුනේ කියලා කියන්නේ අන්නේ නිසා. නේද? කණ්ණාඩිය හැදෙන්න හේතුුනේ ඉටිකොළ වීදුරු යකඩ කෑලි ටිකක් නම් ඒ නිසා දාගත්ත කණ්ණාඩිය රතු පාට වුණා නම් රතු පාට කණ්ණාඩියෙන් බලනකොට බාහිර වස්තු රතු පාටට පෙවුණා නම් බාහිර වස්තු රතු පාට වෙලා පේන්න තියෙන හේතුව මොකද්ද කියලා අහුවොත් බාහිර රතු රූපයක් හැදෙන්න හේතුව මොකද්ද කියලා අහුවොත් කියන්න වෙන්නේ කණ්ණාඩි තුන කෑලි වගේ කියලා දකින්න. ඊට පස්සේ රූප අහුත්ව සම්භූතං හුත්වන භවිසති. රූපය කියලා කියන්නේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එක. එතකොට දැන් ඔය අපිට පේන මට්ටමේ රූප වලට නෙමෙයි යෝග කියන්නේ. ওই වචනේ අයිති. අපිට පෙනෙන මට්ටමේ රූප වලට නම් කියන්න වෙන්නේ නැත්නම් ලෝකෙ තුල නම් කියන්න වෙන්නේ දකින්න පෙරක් තියනවා තියෙන දේම දකින්න දැක්කයන් පස්සේ තියනවා කියන මට්ටම තමයි අපිට කියන්න වෙන්නේ කතා කරන්න වෙන්නේ අපි ඉන්නේ. නමුත් පෙනෙන රූපය කියන එක වතුරට වැටුණු ඡායා මාත්‍රයක් කියන මට්ටමට නුවණ එන කෙනෙකුට ඒක අල්ලන්නවත් බෑ ඔසවන්නවත් බෑ පෙනෙන දේ දුරට යන්නේ ළඟට ගන්න බෑ ඔසවන්න බෑ කියන තැනකින් හොඳට gati ටික තේරෙන කෙනෙකුට පෙනෙන දේ උපද්දලා පෙන්වන්නේ ඇහෙන් කියලා තේරෙන මට්ටමට ආවහම එහා දකිනවා දකින්න ඉස්සෙල්ලා මෙහෙම රූපයක් නැහැ. දකින්න වෙලාවෙදිත් ඇහෙන් උපද්දලා මෙහෙම රූපයක් පේන්නේ. අවස්ථාවට හටගෙන නැති වෙනවා කියලා කියනවා. ඔන්න ওই රූපායතනයේ ගති ටික හොඳට දකින්න. රූපායතනයේ හරියට පිළිසින් දැක්කහම ඕගලන්ට ඉබේමයි චක්කායතනෙ මෙදෙන්නේ. ආධ්‍යාත්ම බාහිර වස්තු පිරිසෙන් දකලා ආධ්‍යාත්මයේ මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔගලන්ට එනවා තේරෙනවා ඇහැ දකින්න බෑ කියන එක. නේද? ඊට පස්සේ ඔය රූපය වගේම දකින්න සද්දේටත් සද්දේටත් ওই වචන ටිකම තියෙන්නේ. සද්දේ බහිද්ධාවවත්තේති. හොඳට තහවුරු කරගන්න ස්ථාවර වෙන්න පිළිහිලා හිටින්න අපි අර කියන පය ගහලා හිටින්න කියලා කියන්නේ හොඳට පිළිහිලා හිටින්න ඈ හොඳට තීරණය කරන්න සද්දය කියනක බාහිරමයි කියලා ඒකෙන් කියනවා ආධ්‍යාත්මික සද්ද නැහැ දැන් අද අපිට සද්දේ පුළුවන් දැන් Taman කතා කරන සද්දේ ආධ්‍යාත්මික සද්දේ අනිත් ඒවා බාහිර සද්ද කියලානේ අපි හිතාගෙන ඉන්නේ නමුත් කනට සාපේක්ෂව මේ හැම සද්දයක්ම බාහිරමයි. ආය සද්දවල ආධ්‍යාත්මික සද්ද බාහිර සද්ද නැහැ. එතකොට මම මෙහෙම කිව්වන්නේ මට මෙහෙම කියවුණානේ මේ මට මෙහෙම සද්දයක් කියලා මේ සද්දේ ආධ්‍යාත්මික සද්දයකින් විඳින්න තියෙන දුක් ටික නැහැ. අර අපි කිය ආධ්‍යාත්මික රූපය දැකලා මම කළුයි මගේ මූණ කැතයි අර එහෙම කියලා විඳින්න තියෙන දුක් ටිකක් තියෙනවා නම් ඒක යට නැහැනේ. බාහිර රූපය දැක්කහම ඒ වගේ මගේ කටහඬ ලස්සන නැහැ. මට හොඳට කවි කියන්න බෑ. එතකොට මගේ කටහඬ මිහිරි නැහැ. ওই විදිහේ දුක් ටිකක් එනවනම් දැන් මේ මගේ කටහඬ නිසායි ආධ්‍යාත්මික සද්ද නිසායි ඔය ප්‍රශ්නේ. කටහඬ තමන්ගේ වෙච්ච නිසායි. කටහඬ කියනක තමන්ගේ වෙන්නේ නැහැ. වෙන්න බෑ. ඒ කියන්නේ අපි දැක්ක කන ආධ්‍යාත්මික දෙයක්. නමුත් සද්දය කියනක පරිබාහිර ජීවිතයක්. ගහක් කොළක් හුළඟට වැන්නකොට සද්දයක් වෙනවනම් ඒ සද්ද තුල තමගේ ජීවිතය තියේද? නෑ. එහෙනම් මොන විදිහටම සද්දේ කියන එක තමන්ගේ ජීවිතය හා බැඳිලා නැහැ. සද්දේ කියන එක බාහිරමයි. ඒක හරියට දැක්කහම මේ ටික පිළිසිඳ දැක්කහම දුක් ටික ගෙවෙන්නේ ඉබේම. දැන් සද්දයකින් දුක් වෙන්න තියෙන නැහැ. කී දෙනෙක් මොන විදිහට දුක් විඳින නැද්ද තමන්ගේ කටහඬ සෞතු මේ නරක නිසා. <laughs> නැත්නම් තමන්ගේ පිටවෙච්ච වචන නිසා තමන්ට කියවෙච්ච දේවල් නිසා එතකොට කී දෙනෙක් විහිද නැද්ද තමන්ගේ කටහඬ හදාගන්න මේක ඔක්කොම කෙලෙස් නිසා ඇතිවෙන කාරණා මොන කෙලෙස් නිසා මොනතරම් වෙහෙසකටපත් වෙනවද ලෝකෙ කියන එක බලන්න මේ මුළු ලෝකයේම කෙලෙස් නිසා පීඩා විඳින්නේ කෙලෙස් කියනකොට වෙන මොකුත් නැහැ සම්මාදිට්ඨිය ඇත්ත ඇති ඇති නැතිකම එතකොට ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදන්න බැහැ කියලා යම් කලක දැක්කොත් එයාට සද්දේ කියන එක බාහිරමයි කියලා දකිනකොට තමන්ගේ සද්දෙන් සැප දුක් විඳිනවා කියන ටික මිදෙනවා. ඔන්න සද්දේ බාහිර කියලා දකිනවා. ඊට පස්සේ ටේප් රෙකෝඩර් එකකින් හෝ <laughs> නැත්තම් මොනවා හරි පට්ටියකින් තමන්ගේ සද්දය අහන්නත් බෑ කියලා එයා දන්නවා. කොහොම ඇහුවත් සද්දය කියන එක බාහිරමයි. සජීවී කතා කෙරුවත් අජීවී කතා කෙරුවත් සද්දය කියන එක බාහිරමයි. සද්දය තුල එදාටයි සද්දය තුල තමන් නැත්තේ. රූපය බාහිරමයි කියලා දැකපු දවසටයි රූපයේ එක්ක තමන් නැහැ රූපය තුල තමන් නැහැ. සද්දය කියන එක බාහිරයි කියලා දැකපු දවසටයි සද්දය එක්ක තමන් නැත්තේ. තමන් සද්දයක නැත්තේ. එතකොටයි සද්ද තණ්හාව නැහැ කියලා කියන්නේ. අමුතුවෙන් තණ්හාවක් ඕනේ ඒ වස්තුව අතනොහැර ඒක එක ජීවත් වෙන කමම තණ්හාව කියලා දකින්න. දැන් රූප සද්දයකට වෙන අමුතුවෙන් තණ්හාවක් ඕනේ ඒ සද්දය තුල තමන්ගේ වෙල සද්දේ තමන්ගේ වෙල ඉන්න කමම තණ්හාව. තියා තමන්ගේ කියලා සද්දා යමක් තියෙනම් ඒක තණ්හාව නෙමෙයිද? Taman ඉදීමම ජීවිතයේ තණ්හා දැන් ඔබතුමල්ලට දරුවෝ ඉන්නවා වාහන තියෙනවා ගෙවල් දොරවල් තියෙනවා ඕව තියාගෙන ඉන්න කමම සංයෝජනයක් රහතන් වහන්සේලාටත් දරුවෝ ඉන්නවා වාහන තියෙනවා ගෙවල් දොරවල් තියෙනවාද නෑ සංයෝජන නෑ කියන්නේ ඒ කියන්නේ මේ රළු මට්ටමක් තව තව ඕව අතහැරලා මනසින් ජීවත් වෙනවා කියනකොට තව ඒ කෙලෙසෙම තියෙන ඒ ටික සිවුම දැන් කෙලෙසෙත් තියෙන වස්තුත් තියෙනකොට උතන වස්තුකාම ක්ලේශකාම දෙකම තියෙනවා කියනවා. එතකොට කෙලෙස වස්තු අතහැරලා ඒ ආරම්භය තියෙන ආසාව නැති වෙලා නැහැ කෙලෙක හිටිය. එතකොට ක්ලේශකාමී තියෙනවා කියනවා. වස්තුයි කෙලෙසි දෙකම අතහැරන දවසට තමයි කාමයන්ගේ මිදුණා කියලා කියන්නේ. එතකොට අපි සද්දයක් තියෙනකොට සද්දේ තුල තමුණුත් ඉන්නකොට වස්තුකාම ක්ලේශකාම දෙකේම ඉන්නේ. අපිට කාම කිව්වහම පරියාය සහ නිස්පරියාය කියලා වචනයක් තියෙනවා මේ ශාසනය. පරියාය කියලා කියන්නේ එක ක්‍රමයකට නිස්පරියාය කියන්නේ ඔක්කොම ටික අහුවෙන විදිහට. ඒකේ ප්‍රභේදනය. අපි මෙහෙම කිව්වොත් සබ්බේ සත්තා මරිස්සන්ත කියලා. සියලුම සත්වය මැරෙනවා කියලා කිව්වහම නිස්පරියාය. දැන් අමුතියෙන් කියන්න ඕනේ මිනිස්සුયો ගැන, දෙවියෝ ගැන, බ්‍රහ්මයෝ ගැන, තිරසනු ගැන ඔක්කොම සත්තු මැරෙනවා. හරිද? මිනිස්සුયો මැරෙනවා කියලා කිව්වොත් දැන් මේ වෙලාවේදී පරයයකින් කතා කරනවා. මිනිස්සුයන්ගේ මරණ ගැන විතරයි මේ කතා කරන්නේ. අනිත් ඒවා ගැන කතා කරන්නේ නැහැ මේ වෙලාවේදී. දෙවියෝ ගැන දෙවියා දෙවියොත් මැරෙනවා කියලා කිව්වොත් පරයයක්. නේද? බ්‍රහ්මයෝ මැරෙනවා කියලා කිව්වොත් එක පරයයක්. එතකොට දෙවියොත් මරනවා, මිනිස්සුත් මරනවා, බ්‍රහ්මෙත් මරනවා කියලා කිව්වම පරයයක්. ඒ වගේ අපිට මොනවාම හරි දෙයක් ගැන පරයය සහ නිෂ්පරයය කියන තේකින් කතා කරගන්න. කාමේ කියනකොට ගෙවල් දොරවල් ගැන යාන වාහන ගැන මොනවා හරි දෙයකින් කතා කරනකොට පරයයකින් ආයතන ටික තියාගෙන ඉන්නවා කියන නිෂ්පරයයකින් කාමයේ ඔක්කොම තියෙනවා කියන එක කියනවා. මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ටික කෙනෙකුට තියෙනවා කියනකොට පංචකාමයේ තියෙනවා කියනකට තව නිර්වචනයක්. මේ ටික කාම භූමිය ඇසුරු වෙන්නේ. මොකද මේ ටික තියෙනවා කියන්නේ එයාට ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් කියලා ඔකේ ඇහැට පෙනෙන දේ කනට නාසයට දිවට ශරීරෙට හම්බ වෙන දේවල් වල එකක් දෙකක් ඔය විස්තර කළා තමයි දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා කියලා කිව්වේ. මේවා ඔක්කොම තියෙනවා කියනකොට මේ ආයතන ටික තියෙනවා කියනකොට ඒවත් තියෙනවා. ඒට අමතරව තව සම්තාක් සංයෝජන තියෙන ඒවත් තියෙනවා කියන එක කියනවා. කාම කාම ලෝකේ සංයෝජන තව නැති වෙලා නැහැ යාට. ඒ කිව්වේ එයාට දරුවෝ නැති වෙන්න පුළුවන් කෙනෙක් දරුවෙකුට ඇති වෙන විදිහ සංයෝජනේ මෙයාට තාම දුර වෙලා නැහැ. මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දරුවද කාර්යකද කියන එක නෙමෙයි. ද්‍රව්‍ය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දරුවා හෝ කාර්යක හෝ පරිහරණය කරනකොට ඇති වෙන මානසික මට්ටමේ කෙලෙසයක් තියෙනවා. ඒකටයි ඒකේ සංයෝජනය කියන්නේ. තණ්හාව කියන්නේ. දෝෂේ තියෙන්නේ එතන මිසක ද්‍රව්‍ය නෙමෙයි. එතකොට මේ ආයතන ටික ඇසුරු කරනකොට මෙයාගෙත් ඒ ඒ මට්ටම තියෙන ඇහැට තියෙනවා නම් මෙයා වාහනෙට බැඳලා තියෙන මට්ටමට මෙයාට ඇහැට තියෙන දෙන්නම එක තැනක ඉන්නේ මොකද සංයෝජනය කියන එක නැති කල මේ ද්‍රව්‍ය ටික තිබුණට ප්‍රශ්නයක් නැහැ දැන් සුද්ධෝදන රජුරෝ රහත්තුනෙත් මාලිකාවේ ඉඳලා නමුත් එයාට එකක්වත් කාමී උනේ නැහනේ හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ. එයා අතහැරියේ ඇහැ කන දිවනාසේ ශරීරය. ඒ ටික අතහැරමින්ද බාහිරය අතහැරලා තියෙනවා මිසක අපි හිතාගන්න විදියට මේ ඇහැ කන දිවනාසේ ශරීරයේ තියෙද්දි බාහිරය අතහරිනවා කියන තැනකින් කාමයේ අතහැරිය වෙන්නේ නැහැ කියන එක දකින්න. ඒක තමයි මට කියන්න ඕනේ. කම තියෙන්නේ. කොහෙන් ඇහැ කන දිවනාසේ ශරීරයේ අතහරින්න නැතුව මම උතනින් කාර්යක දරුවා ගෙවල් දරුවල් අතහැරියා කියලා එවිලේ අතහරි. ඒ ටික අතහරි. නමුත් හෙට දවසේදී වෙන දවසකදී වෙන තැනකදී වෙන දෙයක් අහු වෙන්න තියෙන හේතුව අතහැරලා නැහැ. නමුත් මම ඇහැකන දිවනාසය ශරීරය කියන තැනකින් අතහැරියොත් එතනින් අතහැරියොත් ඔක්කොම ටික අතහැරලා. ඒකයි නිෂ්පර්යායන් කියලා කිව්වේ මම ඇහැකන දිවනාසය ශරීරය කියන තැනකින් අතහැරියොත් නිෂ්පර්යායකින්ම ක්‍රමයක් නැතුවම ඉතුරු නැතුවම කාමයේ අතහැරියා. ඇහැ කන දිවනාසය ශරීරේ කියන මට්ටමේ කාමෙන් අතහැරෙන්න මොකටද? රූපය තුල Taman නැති වෙන්න ඕනේ. ඒකෙන් රූප බාහිරයි කියලා ඔයගොල්ලෝ දකින්න. අපි මතක් කළා. බාහිර සංයෝජන විතරයි තියෙන්නේ උද්දම් භාගයේ මට්ටමට. ආධ්‍යාත්මික සංයෝජන අතහැරනොත් ඕරම් භාගයේ සංයෝජන නැහැ. නේ? ඊට පස්සේ සද්දේ තුල Taman නැති වුණොත් කාම් භූමියක විපාකයක් පනවන්න බෑ. ලස්සන කටහඬකින් කෙනෙක් සැපවත් වෙනවා නම් ආමිහිරි කටහඬකින් කෙනෙක් දුක් වෙනවා නම් කෙනෙක් මේ සැප දුක් දෙකෙන් විතරයි කටහඬෙන් අයින් වෙනවා නම් තමන්ගේ කටහඬ කියන තැන ගායගෙන සද්දේ කියන එක බාහිරයි කියලා දැක්කම සද්දේ තමන්ගේ නොවෙනකොට කෙනෙක් තමන්ගේ සද්දේ මිහිරි කියලා සතුටු වෙනවා නම් තමන්ගේ සද්දේ අමිහිරි කියලා දුක් වෙනවා නම් ඒ සැප දුක් දෙකෙන්ම මෙයා මිදිලා. ඒක සැප වේදනාව එක්කන්තය දුක් වේදනාව එක්කන්තය මේ උපේක්ෂා වේදනාව මැදයි කියලා මෙතෙන්ද කියන්නේ කෙනෙක් සද්දේ නිසා සැප තමන්ගේ සද්දේ නිසා සැපවත් වෙනවා නම් තමන්ගේ සද්දේ නිසා දුක් වෙනවා නම් ඒ දෙන්නම කාමය නිසා සතුට වෙන අය එතකොට ඒ දෙන්නම අන්තික ඉන්නේ එතකොට මේ මෙතෙන්දී අන්තය අතහරින්න තියෙන මේ පවතින ඇත්ත ඇති හැටි දැකලා එතකොට සද්දේ කියන එක ඇත්ත ඇති හැටි දැක්කහම සද්දේ කියන එකෙන් Taman නැති වෙනකොට Taman සද්දේක නැති වෙනකොට සද්දේ Taman එක නැති වෙනකොට සද්දෙන් මිදෙනවා. සද්දේ කියන එක ධර්මතාවයක් මිසක හේතු නිසා හටගෙන හේතු නැතිව නැති වෙන ධර්මතාවයක් මිසක සද්දේ කියන එක Taman නෙමෙයි. සද්දේ කියලා බාහිර ධර්මතාවය Tamanගේ කරගෙන අඬන්න සතුටු වෙන්න තරම් මෙයාට පිස්සු නෑ දුක මෙයා මෝඩ නෑ. අහක යන දේවල් මේ අපි මගි කරගෙන තමන්ගේ දේ කර දුක් විඳිනවා නම් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. අහකන දේවල් වලට දුක් විඳින එකයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අතහරින කියන මෝඩකමටයි දුක් විඳින කියන එක පෙන්වන්නේ. ඇත්තටම මේ කය පුරාණ කර්මෙන් හටගත්තන කය තිනකන් සීත උස්නෙන් දුක් විඳිට වෙයි, බඩගින්න දුක් විඳිට වෙයි. ඒක තව සාධාරණයි. ඒ දුක. නමුත් අහක තියෙන බාහිර වස්තු තමන්ගේ කළ සැප දුක් විඳිනවනම් මේක මෝඩකමයි. හොඳට මතක තියාගන්න වැඩි දුක තියෙන්නේ බොරුව තුලින් එන්නේ. බාහිර දේවල් තමන්ගේ කරගැනීම ගත්ත නිසායි වැඩි දුකක් එන්නේ. එතකොට ගුරුවර වහතබන්න අපි අන්තිමට බර අඩු කරගන්න කියලා අහක යන බරක් කරට අරගෙන තියෙන බර අඩු වෙනවනම් ඒත් කමන්නේ. ඒ කියන්නේ දැන් Tamanට ජීවිතයේ දුක ප්‍රශ්න ගැටලු අඩු කරගලා බර දුක අඩු කරගන්න බර අඩු කරගන්න කියලා හිතාගෙන මේ බර කරට අරගෙන තියෙනවා. බර කරට අරගත්තට බර වැඩි වෙලා මිසක බර අඩු වෙන්නේ නැහැ. ඒකට අර කතාවක් මතක් වුණා. මම කලින් කියලා තියෙන ඇත්ත කතාව. ඒක මේ මිනිස්සෙක් ඉන්නවා එයා ඇත්තටම ටිකක් මෝඩයි. එයාගේ කුඹරක් තියෙනවා. දවසක් මේ දැන් කාලේ වාහන කුඹුරු මේ කරත්තනේ තියෙන්නේ. ඇතර මෙයා හරියට ආදරෙයි මේ ගොනාට. ඒ කරත්තේ මතන හරකට. ඉතින් නගුලක් දාගෙන හාන්න නගුලක් දාලා මෙයා දැන් කරත්තේ නැගලා කුඹුරට යනවා. මෙයාට හිතෙනවා නගුල හරි බරයි දැන් මේ ගුණාට පව් කියලා මෙයා මොකද කරන්නේ කරත්ත තුල හිටගෙන නගුල කරට අරගෙන යනවා හරිද දැන් නගුල කරට අරගෙන කරත් උඩ හිටගෙන යද්දි බලන්න ගුණාට ශේෂයක්වත් බර අඩු වෙලා තියනවද කියලා? <laughs> අඩු වෙලා නැහැ. නමුත් මෙයාගේ මෝඩකම නිසා අනවශ්‍ය බරක් මෙයා විඳින්නෙත් දැන් මේ බර ගුණාට දැනෙන්නේ මෙයා හරහා. ඉස්සෙල්ලා මෙයා මෙයාට චුට්ටක්වත් බර නැතුව නගුල පැත්තක එයා පැත්තක ගුණාට තිබුණු බර බරමයි වෙනසක් උන්නේ නැහැ. නමුත් ගුණාගේ බර අඩු කරන්න පුළුවන් කියලා මෙයා නගුල කරට ගත්තාම ගුණාගේ බර අඩු වෙන්නේ නැහැ. දැන් අනවශ්‍ය බරක් තමන්ගේ ජීවිතය හරහා ගිහිල්ලා. ඔය ටිකම නම් කළා තියෙන්නේ ඔගොල්ලෝ hina වෙනවා. කොච්චර මෝඩද? එක දසම මාත්‍රයක් අතඩු නැතු ඔය ටිකම ඕගොල්ලෝ ඔගොල්ලෝ අපි තාම කළා තියෙන්නේ ඕකයි කියලා තේරුණොත් මොනතරම් ලැජ්ජා හිතෙයිද? ලැජ්ජ වෙන්න ඕනද? ඇත්තටම දසමයක් අතඩු නැහැ. බඩගින්න පිපාසය වගේ අර ගුණාට දැන්න බර ටික වගේ කර්ම විපාකෙට ජීවිතේ ලැබුණු ටික ඕක අඩු කරගන්න ඕනේ කියලා රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා බාහිර වස්තු ටිකකුත් උරුම කරගත්තේ අර බර අඩු කරගන්න කියලා. ඒ බඩගින්න පිපාසය ඔය බරේ චුට්ටකත් අඩු වෙලත් නැහැ. දැන් පුද්ගලයා හරහා මේ ටිකේ බර අපි හරහා යන්නේ. දරුවන්ගේ ප්‍රශ්න කියලා දරුවෝ ප්‍රශ්න කියලා දැන් වෙනම දුක් විඳින්නේ කහරහා ඒත් අර දුක හැමම පවතිනවා. හරියට අර විදිහමයි තියෙන්නේ වෙන චුට්ටක වෙනසක් නැහැ. ගෙවල් දොරවල් දූ දරු යාන වාහන ඉඩ කඩන් කියලා ඕවා ටික අතහැරුණා කියලා එතකොට නැත්තම් බාහිර ටික කරට ගත්තේ නැහැ කියලා කරට ගත්තත් නේද මේ තියෙන පිපාසි පිපාසෙම තමයි බඩගින්න බඩගින්නම තමයි මේ ජීවිතේ සැප සීතල කුසුමක් දැනෙනවා ඔච්චර තමයි ජීවිතයකට ඇත්ත දුක. ওই ටිකට ප්‍රතිකර්ම කරගන්න කියලා මේ දේවල් කළා කියලා ඒකට ප්‍රතිකර්ම වෙලත් නැහැ. ඒ ටිකෙම විඳින්න වෙනවා මහලු වෙනවා ලෙඩ වෙනවා මැරෙනවා කියන තැන ටික ඉතුරුමයි. ඒකට ප්‍රතිකර්ම කරගන්න කියලා තමයි දුව දරුවා හදාගත්තේ බැරි කාලේ සලක ගන්න ওই වගේ කාරණා ටිකකින් නමුත් අනවශ්‍ය පීඩනයක් අනවශ්‍ය බරක් තමන්ගේ ජීවිතය හරහා තවත් එකතු වෙලා තියෙනවා මිසක වරාඩුනේ නැහැ. ඉතින් ඒ නිසා හොඳට තේරුම් කරගන්න ඕනේ අර කරත්තේ උඩ නැගලා නගුල කරේ තියාගත්ත මිනිස්සයා වගේ වැඩක් අපි මේ කරලා තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන බහරහවේ පංචස්කන්ධ මේ ස්කන්ධය බර බහරා දාන ලෝකේ දුක්ඛ මේ බර ගැනීම දුකක් නගුල කරටගත් එකයි දුක. බහර නික්ෂේපන සුඛ බර බහතවන මේ නගුල පැත්තකින් තියන්න කරත් දුක. ඒක සැප. මේක ගන්න එපා. ඒක ඒක බර බාර දන ලෝකෙ දුක්ඛම් බාර ගැනීමයි දුක. මේ අහ කියන සද්දේ මගේ කියලා ගන්න එපා. අහ කියන රූපේ මේ මේ මෙහෙම බලන මේක මගේ රූපේ මේ අනුගේ රූපේ කියලා රූපායතනේ තමන්ගේ කොල්ල ගන්න එපා. ඒක ගත්තේ දුක ගත්තේ. සද්දේ අහක තියෙන සද්දේ බාහිරම ඒක ගන්න එපා මගේ සද්දේ කියලා. ඒක බාහිර නික්ෂේපණ සුකම් බර බහත බීම සපක් බාහිර සද්දේ බාහිර සද්දේ හැටියට දකින්නේ. එතකොට ඔයගොල්ලෝ සද්ද නිසා එන දුක නැති වෙනවා. ඊට පස්සේ ගන්ධයත් එහෙමයි. ගන්ධය ගත්තාම බාහිර බවත් තියෙති. නාසයට සාපේක්ෂව ගන්ධය කියන එක බාහිරම එකක්. බාහිරම එකක්. එතකොට ඒ බාහිර ගන්ධය අපි දෙකට බෙදාගෙන තියෙනවා මොකද්ද? මගේ ගන්ධ අනුන්ගේ ගඳ කියලා. ඉතින් තමන්ගේ ගඳ නිසා තමන් කොච්චර දුක් විඳලා ඇද්ද? එතකොට මට මෙහෙමයි මගේ කට ගඳ ගහනවා කියයි මට කෙනෙක් ගාවට යන්න බෑ කියයි මේ විදිහට තමන්ගේ ගඳ නිසා මම දවස් ගානක නාලා නෑ කියයි ওই විදිහට තමන්ගේ ගඳ නිසා දුක් වෙනවා. දැන් මේ ඒ කියන්නේ නගුල කරට අරගෙන අහක තිබුණු ගන්ධය තමන්ගේ ගඳ කියලා දෙකට බෙදාගත්ත කියන්නේ නගුල කරට ගත්තා. බහර නික්කේපන සුඛං බර බහත බණ්ඩ මේ නගුල විමින් තියන්න. ගන්ධේ බාහිරයි කියලා දකින්න. එතකොට මේන් එන දුක නැති වෙනවා. ඊට පස්සේ රස. එතකොට තමන්ගේ රස අනුන්ගේ රස කියලා. ස්පර්ශය. තමන්ගේ ස්පර්ශය අනුන්ගේ ස්පර්ශය කියලා දෙකට බෙදාගෙන තියෙනවා. අපි අපේ මෙහෙම කරුවාම මේක ආධ්‍යාත්මික ස්පර්ශය. බාහිර එකක් හැපුණොත් බාහිර ස්පර්ශය කියලා ස්පර්ශය දෙකට බෙදාගන්නවා. එතකොට මනසත් බෙදාගෙන තියෙනවා. Taman ගැන හිතනවා, අනුන් ගැන හිතනවා කියලා අපි ඒකත් බෙදාගෙන තියෙනවා. නමුත් හිතනවා කියන එක සිතට සාපේක්ෂව සිතුවිලිමයි බාහිරමයි. එතකොට මේ බාහිර ටික බාහිර ටික පිරිසිඳ නොදැක් නොදකින කම නිසා ආධ්‍යාත්මික ටිකක් අපිට හම්බ වෙනවා. එතකොට බාහිර ටිකෙන් කොටසක් ආධ්‍යාත්මික කියලා මගේ කියලා ගත්තා කියන්නේ නගුල කරිතියකට වගේ දුක තමයි ගත්තේ. ඔය දුක බර බහා තබන්න ඕගලන්ට වෙන කිසිම ක්‍රමයක් නැහැ. සම්මාදිට්ඨිය ඇත්ත දැකීමෙන්ම මේ ටික අතහැරෙනවා මිසක වෙන හීනකින්වත් හිතන්න එපා. කියන්නේ මම ඇති කාලයක දුවත් නැති කාලයක දුවත් මෙතනදී ඒක කාරණාවක් ඕගොල්ලෝ ස්ථාවර වෙන්න මම දෝෂයකට කියනවා නෙමෙයි. මේ ඔන්න දැන් අපි මේ ටිකේදී ඔන්න දැන් ඔන්න හොඳට පිළිතුරලා කතා කරනවා. ආයෙත් වෙන ක්‍රමයක් කතා කරුවාම කෙටි ක්‍රම හොයනවා. ආ මේකට වඩා මේ ක්‍රමයේ කෙටිද කියලා ආයෙ බලනවා. අර ඔක්කොම අතහැරලා මේ කෙටි ක්‍රමයේ ටිකක් අඳින්න කරන්න හදනවා. ආයෙත් දැන් ඒ ක්‍රමයේ හරියන්නේ ආයෙත් පරණ එක ටිකක් හොයනවා. ආයෙත් වෙන මොකක් හරි කවුරුන මොකක් හරි කිව්වොත් මේක ඉක්මන් වගේ ටිකක් කියලා බලනවා. නමුත් එකක් තේරුම් ගන්න මේ දර්ශනය මේ විදිහට දකින්නවා කියන එකේ කෙටි දිග ක්‍රම නැහැ. ඒ කියන්නේ ඒක එහෙමමයි. හැබැයි එතන පිහිටලා හිටින්න. එතෙන්ට එන්න කරන වැඩපිළිවෙල වල කෙටි දිගකම් තියෙන්න පුළුවන්. ඒකව ගත්තට ප්‍රශ්නකුත් නැහැ. ඒ අනුව හොයාගෙන ගියාට ප්‍රශ්නකුත් නැහැ. නමුත් ඕගොල්ලෝ අවසාන දර්ශනය සම්මා දිට්ඨිය කියන්නේ මෙතන මේකේ අඩු වැඩි නැහැ. බාහිර දේ බාහිර දේ කියලා දකින හැරෙන්න ඕකයි අඩු වැඩිකම් නැමයි. ඊට පස්සේ මෙතෙන්ට එන්න අපි චිත්ත සමුතියක් ඇති කරගන්න ගියොත් සමහරට ඇත්තටම මම කතා කරන දෙයකට වඩා මොකද මේ ටික මම කතා කරන ටික නෙමෙයි හින්දානේ මේ බුදුදහමේ හින්දා. ඒ දර්ශනය ආය අඩු වැඩිකම් හොයන්න එපා පහසු දර්ශන හොයන්න එපා. සද්දේ බාහිරයි කියලා රූපේ බාහිරයි සද්දේ බාහිරයි ගායයි කියලා දකිනවා කියන ඇයි ඇත්තේ ආය කෙටි ක්‍රම දික්ක්‍රම කියලා නැහැ. ඒ ඇත්ත ඇත්තමයි. එහෙනම් ඒ වුණාට වඩා ඒක මොඩ වෙන්න එපා. මේ සත්‍යන සත්‍යම තමයි. ඉක්මනට කෙටි සත්‍ය හොයා ගන්නවා කියලා ඒවා තියෙනවද? එහෙම ඒවා නැහැ. ඊට පස්සේ මෙතන ස්ථාවර වෙන්න ඕගොල්ලෝගේ මනස ආයේ කිසි කෙනෙකුට කිසි දෙයකට වෙනස් වෙන්නේ නැති. මෙතන තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ. මේ මේ ඇත්ත මේක පිරිසිඳ දැකපු කම නිසා තමයි සත්පුද්ගල සංඥාව තණ්හාව නැත්තම් කෙලෙසි දුරු වෙන්නේ. කෙලෙසි දුරු වෙච්ච නිසා තමයි දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. කියලා එක අරමුණ එකට තියෙනවා. ඊට පස්සේ කෙටි ක්‍රම මේ ඕන තරම් ඇති මම ඇත්තටම මම කතා මේ පෙන්වන සිද්ධි වලට වඩා කියන්නේ මෙතන නෙමෙයි මම භාවනා ක්‍රමයක් වෙනවොත් ඒට වඩා සමහරට බොහෝ පහසු ක්‍රම ලෝකේ තව පෙන්වන ස්වාමීන් වහන්සේලා වාසක මහතුරු ක්‍රම ඇති මම කියන වැරද්දක් නෑ ඒව හොයාගත්තට ඒක ගියාට එතකොට ඒක කරන්නම සුදුසුයි නමුත් මම කියන්නේ මේක නුවණින් හරියට දැනගෙන මේ මේ ක්‍රමය විතරයි සත්‍ය කියන්නේ මෙතන. සත්‍ය අවබෝධ කරගන්න නීවරණ ධර්ම දුරු කරගන්න මේක උපාය ධර්මයක් මිසක ඒ උපාය ධර්මයේ තුල සත්‍ය තියෙනව නෙමෙයි කියන නෝන ඉස්සලා තේරුම් ගන්න කියන එක කියන්නේ හැමදාම මතක් කරගන්න. මම ওই ඉස්සලා සැරේදී මතක් කළෙත් ඕකමයි. හරිද මොනවත් ක්‍රම වැරදි කියන එක නෙවෙයි මම කියන්නේ ක්‍රමේ යොදා ගන්න ඕනේ කොතෙන්ද කියන කාරණාව තේරුම් අරගෙන කරන්න. ඒකම මේ සත්‍ය කියන එක ඒ අයුරින්ම අහලා තේරුම් ගත්තොත් මිසක ඒක මටවත් මේක අහන කෙනාටත් ඕන ඕන විදිහට ලියා ගන්න පුළුවන් කන්නේ නැහැ. ඒ නිසා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ ටික ධම්ම කියන ටික බාහිරයි කියලා හොඳට තීරණය කරන්ද රූප ටික මහ භූතයන්ගේ උපාදාය රූපයි කියලා තීරණය කරගන්න ඊට පස්සේ මේ හැම එකක්ම අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හැදිලා තියෙන්නේ. සද්දේට අවිද්‍යා කර්ම තණ්හායෙන් හැදිලා තියෙන්නේ කියලා කියන්නේ ඇයි? ඒ ටික හැදිලා තියෙන්නේ කන හැදිලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් ගෙන්න. ඒ කනෙන් අහන සද්දේ කර්ම එතකොට අපි කියමු කෙනෙකුට නිකමට නරලුමටම හොඳටම කන ඇහෙන්නේ නැති කෙනෙකුට අපි අර ඉයර්ෆෝන් මැෂින් එකක් හදලා දැම්මොත් මැෂින් එකකින් සද්දය ඇහෙනවනම් එයාට කියන්න වෙන්නේ මෙයාට සද්දය ඇහෙන්න තියෙන හේතු ටික මොකද්ද කියලා මැෂින් එකේ කැලී ටික තමයි කියන්නේ. ඒ ඉතින් මැෂින් එකේ නැත්නම් සද්දය නැහැ. අපිට හිතෙන්නේ සද්ද කියලා එකක් තියෙනවා තියෙන සද්ද මැෂින් එක දාලා මේ කනින් අහනවා කියලා අපි හිතන්නේ. නමුත් එහෙම එකක් නැහැ. අපි කිව්වේ බාහිර රතුපාට කන්නඩි දාගෙන බාහිර බැලුවොත් බාහිර රතුපාට එකක් තියෙනවා අපි ඇහෙන් බාහිර රතුපාට බලනවද නෑ ඇහැ අපි ඒ උපාය කරගත්තේ ඇහැ රතුපාට කරගන්න ඊට පස්සේ රතුපාට ඇහෙන් බලපු හින්දා මේ රූපේ රතුපාට වෙලා තින්නේ එතකොට රතුපාට පෙනෙන රූපයක් රූපේ රතුපාට වෙන්න හේතුව මොකද්ද කියලා අහුවත් කියන්න වෙන්නේ ඇහැ රතුපාට වෙච්ච හැටි. ඒ වගේ ආයතන ටික ඔක්කොම දකින්ද ආධ්‍යාත්මික ආයතන ටික ඇති වෙච්ච හේතු ටික තමයි කියන්න වෙන්නේ බාහිර ආයතන ටික හම්බුනකොට. ඒ නිසා අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්තේ කියලා දකින්ද. නැත්තම් මොකද සද්දේ ගහක් වාහන සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ අවිද්‍යාවෙන්ද හැදුනේ? එතකොට ගහක් කඩා වැටෙන සද්දයක් මොනකකම සද්දයක් ඇහුනොත් අවිද්‍යාවෙන් කර්මෙන් ওই සද්දය හැදුනේ කියලා එකට කිව්වේ ඇයිද? බෑ කන හැදිලා තියෙන්නේ අවිද්‍යාවෙන් හින්දා ඒ කනෙන් මෙහෙම සද්දයක් අසන හින්දා කන නිසා සද්ද රූපය ඇහෙන නිසා කී හැකි මොකද්ද ඒ අවිද්‍යාව කර්මයෙන් හැදෙන. එතකොට නාසය ගන්ධය මේ ආයතන ටික ඒ විදිහට දකින්න. එතකොට සමස්තයක් වශයෙන් මේ රූප ටික පිරිසින් දැක්කහම මම කිව්ව නේද කබලින්ක ආහාරයෙන් මිදෙනවා කියලා. ඕරම්බාගේ සංයෝජන නැහැ කියලා කිව්වේ. රූප එයාගේ කියලා රූපයක් නැහැ. සද්දයක් නැහැ. ගන්ධයක් නැහැ. රසයක් නැහැ. ස්පර්ශයක් නැත්නම් ආධ්‍යාත්මික තමන් කියලා පනව ගන්න නිමිති මුකුත් නැහැ. ඊට පස්සේ පෙනෙනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන ධර්මතා හතරකින් ජීවත් වෙනවා විතරයි රූප ගැන. මොන්නම විදිහටව තමන් කියලා පනව ගන්න දුක් විඳින කයක් ඇත්තෙමම නැහැ. එයා කබලින්කාහාරේ මම දකින්නේ මම කබලින්කාහාරේ දකින්නේ කබලින්කාහාරේ මම නෙමේ මගේ නෙමේ මගේ ආත්මය නෙමේ නේතම්මම නේසෝමස්ම නෙමේ සෝත්තාති ඒව මෙත යතහ භූතං සම්පඤ්ඤාය දක්තබං එසේ ඇත්ත ඇති හැටි නෝනින් දැක්ක යුතුයි කියවනම් ඒ විදිහටම යා මම හෝ මගේ හෝ මගේ ආත්මය නෙමේ කියලා දකිනවා ආහාරය තුල තමන් හැම ඉන්නවා තමන්ගේ ආත්මය තියෙනවා ඒක තමන්ගේ කියලා එයා දකින්නේ නැහැ ඔන්න ඔය දැකීමට ආවහම එකට කියනවා රූපී පිරිසිඳ දකින්නවා කියලා. රූපී පිරිසිඳ දැක්කහම ඉබේමයි කබලින්ක ආහාරයෙන් මිදෙන්නේ. අත්පය හතරම තියෙන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් තියෙන ජීවිතේ මිදෙනවා. ගුටි කණ්ඩ කයක් හම්බ වෙන්නේ අපි මෙහෙම බලනවා කියලා රූපයක් බලනකොට පෙනෙන රූපෙට අපිට පෙනෙන රූපෙට තව මොනවා හරි වැදුනොත් ඔය පෙනෙන රූපෙකින් ට මොනවා හරිනොත් අපිට රිදෙනවද? Taman උනා කියලා හිතෙනවද? මේ ආධ්‍යාත්මික බාහිර කිසිම කතාවක් නැහැ. මේ පෙනෙන රූපෙට මොන හරි කරන්නත් බෑ කාටවත්. පෙනෙන රූපෙට මොන හරි කරන්න පුළුවන්ද? බෑ. අර වතුරේ පතිත වෙලා තියෙන ඡායාවට මොකක්ද කියුවේ හැකිද? වතුර ටිකට නම් ගලකින් ගහන්න පුළුවන්. නමුත් ඒ ඡායාරූපයට වදිනවද? නැහැ. ඒ වගේ ගලකින් වැදුනොත් කයයි පොට්ටබ්බය නිසා මේ වේදනාව වෙනවා කියලා දකිනවා මිසක පේන දේ එකට ඇඳගන්න නැති වෙන්න තරම් එයා රූපය දන්නවා. රූපය දකිනවා. එතකොට ඇත්තට මේ කතා කරන ටික ගැඹුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි දැන්. බුදුදහම කියලා කියන්නේ පඬිත වේදනීය පඬිත්යන් විසින් දත යුතුයි. අතක් අවචරයි. තර්කයට ගෝචර නැහැ. ස්ථූලං අනු ඒ අර්ථය ඊටමත් සියුම් ගැඹුරුයි. මේ දුරනුබෝධු අවබෝධය ඊටම දුෂ්කරයි. ධර්මයේ ಗುಣ ටිකක් තියෙන ඒ ධර්මයේ දුරනුබෝධු අවබෝධයේ දුද්දසෝ දකින්න අපහසුයි. දුරනුබෝධු අවබෝධය දුෂ්කරයි. පඬිත වේදනීය පඬිතියන් විසින් දත යුතුයි. එතකොට අතක් අවචරෝ තර්කයට ගෝචර නැහැ කියලා සද්ධර්මයේ මේ නම් ටිකක් තියෙනවා. බලන්න මොනතරම් ඇත්තද කියලා. නමුත් අපි සාමාන්‍යයෙන් අද දහම කියලා තේරෙන ලෝකෙ මට්ටම ওই තරම් කියන විදිහේ අවබෝධය දුෂ්කරයි, දකින්න හරිම අපහසුයි, පඬිත්වයන් විසින්ම දැක්ක යුතුයි, තර්කයකින් පෙන්වන්න බැහැ වගේ කිසිම තැනකින් හම්බෙන කති ටිකක් හම්බ වෙන්නේ නැහැ. නමුත් දැන් මේ සිද්ධිය දිහා බලන්න ඇත්තට මේ පෙන්වන සිද්ධිය තාම සියුම්. ඒකයි පෙන්වන්නේ දැන්. ධර්මයේ හංසයෙකුට පුළුවන් කිරි ටිකක් වතුරට මිස්කල් මිශ්‍ර කරලා දුන්නාම වතුර ටික ඉතුරු කරලා කිරි ටික බොන්න පුළුවන් තරම් හැකියාවක් තියෙනවා කියන හංසයට. ඒ වගේ මේ ශාසනයේ ප්‍රඥාවන්තය පෙන්වන්නේ ඒ වගේ කියලා. මේහෙම පෙනෙන අසත්‍යෙන් සත්‍ය ටග්ගල වෙන් කරගන්න පුළුවන්. සද්දේ තමන්ගේ තමන් සහ බානුන් කියලා දෙකට බෙදලා පෙනෙනකොට ටග්ගල ඒකෙන් වෙන් කරලා ටග්ගල ගන්න ශනික ඔයාට පුළුවන්කම තියනවා නෑ මේක බාහිරමයි කියලා දකින්න. එතකොට මේ මොන්න තරම් සිවුම්ද කියන එක දකින්න මේ අර්ථය. අර්ථය ඊටාම සිවුම්. නමුත් අපේ මනස ගොඩාක් කලුයි. කලු දෙයකින් සිවුම් දෙයක් ගෝචර කරගන්න බැරි වීම බුදුනක් නෙමෙයි. අවකාශي සිවුම් රූපයත් ඒගොල්ලන්ගේ අත රළුයි. අල්ලන්න පුළුවන් ඒද? බැහැ. අත බැඳෙයිද අත හැපෙයිද? අත හැපෙන්නේ නැහැ. එතකොට අත මේ මට්ටමේ අත හැපෙන්නේ නැත්තේ හොඳක් හින්දා නෙමෙයි. ඒක යහපතක් වෙලා නෙමෙයි අත රළු වැඩි හින්දා. සින්දේක. ඔහුගොල්ලන්ගේ අතත් අවකාශ මට්ටමට සියුම් වුණා. මේ අවකාශයේ අත හැපෙයි යන්න බැරි, අත ගෙනියන්න බැරි. ඒ වගේ අද අපේ මනස කෙලෙස් රළු වැඩි. ඒ හින්දා ආධ්‍යාත්මික බාහිර ප්‍රභේදී හැපෙන්නේ නැහැ. මේ මේ ඒ බාහිරයි කියන තැන හැපෙන්නේ නැහැ, හැපිලා හිටින්නේ නැහැ. ආධ්‍යාත්මික බාහිර බෙදිලා පවතිනවා. මනස රළුකම අඩු වුණොත් සියුම් වුණොත් ඉබේම පෙනෙන්නේ අපිට ආධ්‍යාත්මික බාහිර ભેදයක් බෙදන්න බෑ බාහිරමයි කියන තැන ඉබේම හැපිලා හිටියි. ඒ නිසා මේ ටිකේම අපි මම මේ දැන් කෙටියෙන් ඒවා ගැන කතා කළේ ප්‍රශ්නයක් නැහැ. ওই ටිකත් ඇති. හොඳට තේරුම් කරගන්න මෙන්න මේ විදිහට රූපවල ඇත්ත ඇති හැටිම දැක්ක යුතු මට්ටමක් තියෙනවා. එතකොට ඒ මට්ටම ඒ ඒ රූප පිරිසිඳ දැකීමෙන්ම රූපී සත්‍යයේ ස්වභාවයේ සත්‍ය ආකාරයෙන් අවබෝධ වීමෙන්ම මිදින්න උනේ කෙලෙස මිසක වෙන ක්‍රම නැහැ කියලා හොඳට තේරුම් කරගන්න. ওই ටික කොහොම තවදුරටත් හිත වඩමින් ওই ගැන කතා බහ කරනකොට ඕකේ යම් මට්ටමක් නිස්තාවකට ඒ කියන්නේ මේ නිසක බවට එන්න පුළුවන්. තව ටිකක් හිත වඩමින් නීවරණ ධර්ම අඩු වෙනකොට මේක ඇත්තයි කියලා පිළිගන්න පුළුවන් මට්ටමට එනවා තව ඉස්සරහට. එන්න එන්න කෙලෙස් අඩු වෙනවා සත්‍ය අවබෝධ වෙනවා කියලා කියන වෙන මොකුත් නෙමෙයි දැන් අද පිළිගන්නත් බැරි මට්ටමක මේ ටික තියෙනවා නමුත් සීලයක පිළිපදලා සමතකමට අනකින් හිත වඩමින් රළු මට්ටමට අපි විදර්ශනා කරනකොට මේ නීවරණ ධර්ම අඩුවෙන් අඩුවෙන් ඕගලන්ට මේක පිළිගන්න පුළුවන් මට්ටමට එනවා තවදුරටත් මේ ටික කරනකොට ඕගලන්ට ජීවිතය දකින්න පුළුවන් මට්ටම එනවා යම් දවසකදී නිසකවම ඕගලන්ට දකින්න පුළුවන් මට්ටමට ආවම සම්මා දිට්ඨිය කියනවා දික්ටි සම්පන්නයි කියලා. උගලන්ට මොන විදිහකටවත් තමන්ගේ කය දකින්න නැතුව බාහිර රූපේ බාහිරයි කියන තැන සැක නැතුවම දකින්න පුළුවන් මට්ටමක් ආවොත් බය නැතුවම කියන්නේ දික්ටි සම්පන්නයි කියලා. හැබැයි එහෙම දැක්කත් හැම වෙලෙම පිටලා හිටින්නේ නැහැ. ආයෙත් තමතකල ආධ්‍යාත්මික බාහිර බෙදෙනවා. ඒකයි ආශ්‍රව කියන්නේ. තව දුරටත් නෑ ප්‍රතිපදාව වඩන්න වඩන්න මේ නොදක ඉන්න කාලය අඩු වෙනවා. දකින කාලය වැඩි වෙනවා. කොහොම හෝම කරනකොට තවත් ඖදාරික කාමරාග මට්ටමේ කෙලෙස අඩු වෙනවා. ඒ මේ මේ ඇත්ත දකින්න දකින්න. යම් දවසක් තියෙනවා රූපේ බාහිරමයි කියන එක පේන මට්ටම. මේකේ ආධ්‍යාත්මික රූපේ දකින්න බෑ කියන එක ජීවිතය වෙලා තියෙන දවසක් එනවා. ඒතර කියනවා අනාගාමී. මේ දැකීමත් එක්ක තමයි සම්මා දිට්ඨියත් එක්කයි තමන්ට කියන්න පුළුවන් තමන්ගේ මනස අකෝපය කෙලස් දුරු වෙනවා කියලා. එහෙම නැතුව හිතේ සමාධිය රාග දේශ මොහ නැති පමණකින් තමන්ට කියන්න පුළුවන් කමක් නැහැ මම කෙලස් නැහැ මම යහපතනක ඉන්නේ කියලා එහෙම කියන්න බෑ. සම්මා දිට්ඨිය මතයි කියන්න පුළුවන් මේ දර්ශනය මතයි කියන්න පුළුවන් මම දැන් කෙලස් සුන්ගේ මිදිලා කියලා. කෙලස් ටික ටික අඩු වෙනවා කියලා මේ ඇත්ත දැකීම මත මොකද අද දවසේදී කෙලස් නැති වුණොත් හෙට දවසේදී කෙලස් ඇති වෙන්න තියෙන හේතුව තියෙන නිසා කෙලස් නැති වෙච්ච පමණකින් Taman වැඩි දියුණුවක් කියලා කියලා කියන්නේ මේ ශාසනය. අපේ එකමට ගත්ත දැන් මම කියන අසඤ්ඤ සත්‍යය දිහා බලන්න කෙලස් ඇති වෙනවා තියා කෙලස් ඇති වෙන්න හිතවත් නැහැනේ. නමුත් ආයෙත් මෙලොකට එනවනේ නේද? ඒ නිසා දැන් ඕනම කෙනෙකුට චිත්ත සමතයක් වැඩුවාම මේ ජීවිතේ මේ පැයක් දෙක නෙවෙයි මුළු ජීවිතේ පුරාම රාගසිත මාත්‍රයක්වත් උපදින්න නැතු ඉන්න පුළුවන්. තරහ පටිගසිත මාත්‍රයක්වත් උපදින්න නැතු ඉන්න පුළුවන්. මුළු ජීවිතේම පුරා ජීවිතයේ කවර කතාවද? කල්ප 84000ක් යනකම් ඉන්න පුළුවන් මට්ටමට එනවා. ඒ කියත අපු වෙනවා. එතකොට ඒ නිසා තමන්ගේ මනසේ රාග දේශ මොහ ආදී කෙලෙස් නැති බවකින් කවදාවත් ස්ථාවර වෙන්න බෑ තමන් නිවැරදි ධහමක ඉන්නවා කියලා. මොකද හොඳට දකින්න ඕන රාග විරාග චේතු විමුක්තිය. සමතකමඨානේ ලක්ෂණය මොකද්ද? රාග විරාග ස්වභාවයටපත් කරන එක. සමතයක තියෙන ලක්ෂණය තමයි ලෝභ දේශ දෙකෙන් මනස දුරු කරන එක. හොඳට සමතකමඨහනක් වැඩුවම සම්පූර්ණ රාගය හිටින්නේ නැහැ චුට්ටක්වත්. පටිගේ අකමැත්ත තරහව ගැටීම හිටින්නේ නැහැ චුට්ටක්වත්. එතකොට කියන ඒකේ උපරිම ගියාම රාග විරාග චේතෝ විමුක්ති රාගයේ විරාග ස්වභාවයට ගෙනියන එක තමයි මේ චේතෝ විමුක්ති ස්වභාවය. හැබැයි ප්‍රඥාවේ ලක්ෂණය මොකද්ද? අවිජ්ජා විරාග පඤ්ඤා විමුක්ති. ප්‍රඥාවේ ස්වභාවය තමයි අවිද්‍යාව විරාගයට යනවා. අවිද්‍යාව නැති කරනවා. ප්‍රඥාවේ ස්වභාවය තමයි මේ ඇත්ත දකින්නකම. තණ්හා විරාග චේතු විමුක්තියක් ඇති වුණත් ඒ චේතු විමුක්තියට අකෝපයයි කියන්නේ. කෝපයයි ආපහු එනවා. මේ චේතු විමුක්තිය ඇති කරගෙන අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්තියකුත් ගන්න ඕනේ. අවිද්‍යාව දුරු කළ ප්‍රඥා විමුක්ත ආශ්‍රයෙන් මිදෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒ විමුක්තිය අකෝපය කියලා කියන්නේ. වෙනස් වෙන්නේ නැති ස්ථීර වූ සිතේ මිදීමක් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මෙහෙම පැත්තක් තියෙනවා. එතකොට අපි මේ කාලෙදී ඔය කෙටියෙන් මම මතක් කළේ මම අතුල්දී අපේ ස්වාමීන් වහන්සේලාට ධම්මසංගණී අරගෙන රූප ගැන ටිකක් කළා. එතකොට මෙහෙම නෙමෙයි මේ වෙන පැත්තකින් දැන් ඔය අපි දැනට කතා කරන මේ රූප තියෙන්නේ. ඔය රූපම තව හඳුනගන්න ක්‍රම තියෙනවා අභිධර්මයේ. හරිද? එතකොට රූපය කියන්නේ හේතු නෙමෙයි අහේතුකයි කියන රූපය කියන්නේ කවදාවත් ලෝභ දේශ මොහෝ අලෝභ දේශ මොහොන් තියෙන්නේ නෑ රූපෙක. රූපය කියන්නේ කර්ම නෙමෙයි. කුසල කුසල කර්ම නෙමෙයි කර්ම රැස් වෙන හේතුවක් නෙමෙයි. කියලා ඒ වගේ රූපේ ගති තියෙනවා තව විස්තර කරන්න. ඕවත් දැනගත්තාම යුද්ධයකට යනකොට ආයුධ වැඩි තරමට යුද්ධ පහසෙයි. නමුත් බෑ කියලා නෑ අපස්සට යන්න පුළුවන්. ඉතින් මේවා ඇත්තටම දැනගෙන ඉගෙන ගන්න තියෙන්න තියෙන්න කෙලස් දුරු වෙන්න පහසුයි. නමුත් ඒවා ඔක්කොම ඉගෙනගෙනම යනවා කියන කාරණාවක් නෑ. අනුමානෙට එක කාරණාවයි මට ඕනේ. අපි කරන්න යන්නේ සත්‍ය අවබෝධයක් කියන එක තේරුම් ගන්න. සත්‍ය අවබෝධයක් කියනකොට මම මොන මොන විදිහට හරි බලලා ආශ්‍රයක්ෂය වෙනවා කියන එකක් නෑ. මම අනිත්‍යයි කියලා බැලුවා කියලා ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. මම අනිත්‍යය කියලා බැලුවම මගේ මනස තුල තියෙන නීවරණ ධර්ම දුරු වෙනවා. එතකොට නමුත් පවතින ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත මට ඕන විදිහට බලනවා කියලාවත් මට අඩු වැඩි කරලා බලනවා කියලාවත් කෙටි පාරකින් ගිහිල්ලා බලනවා කියලාත් එහෙම ඉවරයි. ඒ නිසා ඉස්සෙල්ලා සත්‍ය කියන එක දැනගන්න මෙන්න මේ සත්‍ය අවබෝධ වෙච්ච දවසටයි ආශ්‍රක්ෂය වෙන්නේ තණ්හාව නැති වෙන්නේ එදාටයි සියලු ජරා මරණ දුක්ඛ නිරෝධයක් වෙන්නේ කියන එක දැනගන්න. ඇත්ත ඇති හැටි දැක්කහම තණ්හාව දුරු වෙනවා. තණ්හාව දුරු වීමයි අජරාමර බව කියලා කියන්නේ ජරාමර නැති වෙන්නේ. ඒක ඒ ක්‍රමේ ඒ ධර්මතා තුන ලැබෙන විදිහට කටයුතු කිරීමමයි මාර්ගය කියන්නේ. කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර මාර්ගයේ පිරිසිදු වෙනම දැනගන්න දැක ගන්න. ඊට පස්සේ සම්මා දිට්ඨිය දැනගත්ත ටික දැක ගන්න. උත්සාහවත් වෙන්න ඕනේ. ඒකට තමයි අපි භාවනා කරනවා කියන්නේ. ඊට පස්සේ තමයි අපිට භාවනා කරන්න තියෙන්නේ. එතකොට තමයි සීලය ගැන ඕනේ, සමාධිය ගැන ඕනේ, විදර්ශනාව ගැන ඕනේ ඉගෙන ගන්න ඉගෙනගෙන ඒක කරන්නට ඕනේ. පස්සේ කෙරවලට යනකොට මේ කරන ටිකත් අහගත්ත ටිකත් ඔක්කොම අතහැරනවා අතෙන්ට ඇවිල්ලා. හැබැයි එතෙන්ට එන්න වෙන ක්‍රමයක් නැහැ මේ ටික නැතුව. මේ රත හතෙන් තමයි අතෙන්ට යන්න තියෙන්නේ. නමුත් ඒ නගරෙට ගිහින් රත හතම අතහරින්න වෙනවනු පිළිවෙලට. ඇවිල්ලා වගේ මේ හරහා එකින් එක එකින් එක සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කියලා මේවා හරහා තමයි එන්න තියෙන මෙතෙන්ට. නමුත් ඒ ඥාන දර්ශනය කියන එක නැත්තම් විමුක්තිය කියන එක මේ හතම නෙවෙයි. ඊට පස්සේ මෙතෙන්ට එන්න තියෙන ගමන් මඟවල. මේ සම්මාදිට්ඨිය කියන එක ඇත්ත ඇටි දකිනවා කියන තැනට එන්න උපකාරක ධර්මතා ටික උපකාරක ධර්මතා ටික දර්ශනය නෙවෙයි. එතකොට අපි මේ ටික දැනට මේ දර්ශනය ගැන ওই ඉගෙනගත්ත රූප ගැන අද අපි කතා කළා. හෙට දවසේදී මම ওই රූප ඔක්කොම දැන් අපි අනුමානට දැනගත්ත නිසා සම්පින්ඩණය කරලා තවදුරටත් මම අන්ත අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව ඇති වෙන විදිහට ජීවිතින් දර්ශනාත්මකව පෙන්වන්න. හරිද? දකින්නවා කියන තැන අන්ත මෙහෙම මෙහෙම අන්ත තියෙනවා මෙන්න මේවයි අන්ත කියන්නේ මේ අන්ත අතහැරන විදිහට මෙන්න මෙහෙම අපි දැක්ක යුතුයි. ඔය ඔක්කොම එකතු කරනවා අපිට හම්බෙන දකින්න අහනවා කියන තැනක දර්ශනයක්. ඔන්න ඔය දර්ශනය කෙටියෙන් ඉගෙන ගන්නවා. මොකද ওই දර්ශනය කොහොම ඉගෙන ගන්නෙම එහෙම කියන්නෙම රූප ටිකේ ওই ස්වභාවයේ අනාත්ම ස්වභාවය තියෙන නිසායි දැක්ක නිසා. හෙට ওই විදිහට අපි දැක්ක යුතු දර්ශනය ගැන කතා කරමු. කතා කරලා ඒකට යන ප්‍රතිපදාව ගැන කතා කරනවා. අනිත් ඉඳලා කරන්න ටිකක් උත්සාහවත් වෙනවා. එහෙනම් අපි හෙට මම මේ අන්තිමට කියන රූප ටික කෙටියෙන් කෙටියෙන් ගියේ අපි අහලා තියෙන හින්දා මේ ඔක්කොම එකතු කරලා ස්පර්ශ ආයතන 6ෙම දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන ධර්මතා 6ෙම දර්ශනාත්මක පැත්ත යම්කින්ච සමුදය ධම සම්බන්ධ නිරෝධ ධම කියලා කියන්නේ ඇයි කියන ටික ගැන අපි කතා කරමු නේ හෙට. හොඳයි එහෙනම් තේරුම් ගන්න හැමදාටම Thank you.